උන්නච පරං භික්ඛවේ භික්ඛෝ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාති පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්ප ඥානකාරී හෝති ගත්තේ චිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ වටිනා සාර සූත්‍රයක් වන මහා සතිපට්ඨාන සූත්‍රයෙන් කියාගෙන පාත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ අද මේ පස්වෙනි අංකයට ආරම්භය ලබන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ වෙනකොට අපි ඒ සූත්‍රයේ pāli විවරණය අනුව ආනාපාන සති සම්බන්ධ ආනාපාන පබ්බයක් ඊගාවට ඉරියාපත පබ්බයක් අමාර කරලා අපි ගිය පාර ප්‍රවිෂ්ඨයක් ලබා ගත්තා මේ සම්පජඤ්ඤ පබ්බේද. මේ කොටසක් අපි අතරම සාකච්ඡාත් කළා. අද ඒකම ඉදිරියෙන් තියාගෙන ඉදිරියටපත් කරලා තියෙන කාලය තුල විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක ඉතාමත්ම චීරණාත්මක වූත් ඒ වගේම ඉතාමත්ම වැදගත් වූත් කොටසක් වෙන යෝග ජීවිතයක සතිපට්ඨාන සූත්‍රය පැත්තෙන් බලනකොට නම් ඒක ආරම්භය නමුත් ඒ අවස්ථාව වෙනකොට සර්වඥන් වහන්සේ විසින් යොදාගෙන තියෙන වචන අනුව බලනකොට මෙතන යෝගාවචරයා වැඩට බහින වෙලාව. එහෙම නැත්නම් ඒ වැඩ yaadෙන වෙලාව. මෙතෙක් කරකන් ඒවට සූදානම් වීම, ලකලෑස් වීම වුණා වගේ නම් දැන් මේ සම්පජඤ්ඤයෙන් එහාට <clears throat> මූලධර්ම පැත්තෙන් බලනකොට හරි විශාල තොරතුරු සම්භාරයකට යෝගාවචරය පෙළඹෙන අවස්ථාවක්. ඒ නිසා මේක ඉතාම සෞඛ්‍ය සම්පන්නව ඒක හොඳට පැහැදිලි පසුබිමක් සහිතව මේකට එළඹුණොත් පෙළඹුණොත් භාවනා වචන වලින් කියනවා නම් ඉදිරිය බොහෝමත්ම අනතුරු රහිතයි. ඉදිරිය බොහෝමත්ම අනායාසයෙන් සම්පාදනය කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ඇත්තටම ඉදිරියට ගොඩාක් ධර්ම ඕජාව සහිත ධර්ම රසය සහිත තොරතුරු රාශියක් තියෙනවා. ඒ රාශිය අපට ලැබෙන ආනිරංශයක් මිස ඒ සඳහා කල යුත්තේ තියෙන්නේ මෙතෙන්ට එනකන් තමයි. ඒ නිසා අපි ඒ සතිපට්ඨානයේ ආරම්භක අවස්ථාවේම සඳහන් වෙන ආතාපි සම්පජානෝ සතිමා කියන මේ ಗುಣ සමාහරලා විනාඩි 15 10 ගත කර කර ඉගෙනගෙන තියෙනවා. ඒක අපි අර සූත්‍රමය වශයෙන් දැන ගැනීමට කරපු දෙයක්. ඊට පස්සේ මේ තම තමන් වශයෙන් ඒක පුදුමාන්තරම් යොදවලා කියනවා. ඊට පස්සේ අපිට දැනගන්න ඕනේ නැත්නම් අපි අද විග්‍රහ කරගන්න හදන්නේ මේ ආතාප වීරියත් මේ සතියත් ආදී ධර්ම එකලස් වුණාට පස්සේ යම් වෙලාවක මේ සම්පජඤ්ඤයට සම්පජඤ්ඤේ පායන්ට සම්පජඤ්ඤේ මතුවෙන්න සම්පජඤ්ඤේ විදුලන්ට පටන් ගන්න අවස්ථාව. අන්න ඒක බොහොමත්ම වැදගත් ඒක යම් දවසක අපි අපේ ජීවිතේ මුලින් පැහැදිලිව විස්තරසහිතව තේරුම් ගත්තා නම් එදා තමයි හැබෑම වෙනස සිද්ධ වෙන දවස. ඒක අහන දවසක් හොඳයි. ඒකත් බොහොම වටිනවා ධර්මයේ කියන ආදි කල්යාණේ වශයෙන්. නමුත් ඊට පස්සේ ඒක මෙන්න මේකයි අපි නියම සෞඛ්‍ය සම්පන්න සතිය කියන්නේ මෙන්න මේකයි ඒ සඳහා අවශ්‍ය කරන වීර්යය කියලා කියන්නේ අන්න ඒව පෙළ ගැහුණාට පස්සේ මෙන්න මෙහෙමයි ඒකට ලැබෙන ප්‍රතිඵලයක් වශයෙන් ආනිසංසයක් වශයෙන් <clears throat> සම්පජන්‍ය පහළ වෙන්නේ මෙන්න සම්පජන්‍ය පහළ වෙච්චාම ඇති කියන ටික මුලැමැදාක වශයෙන් දැනගන්න පුළුවන් නම් මේක මහ පුදුමාකාර හැබෑම වෙනසක් ඇති කරනවා. ඒක නිසා අපි ගිය පාර ඒ හතර ඉරියව්වකින් ගච්ඡන්තෝ ආගච්ඡාමි පදානාති කියලා දැන් අද ඉස්සරහින්ම තියාගත්ත අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියලා අරගන්න මේ ගමන් කිරීමේදී සතිය පිහිටීම සම්බන්ධව විදර්ශනය මේකට මේ සම්පජාන්‍ය කියන පස්සට විස්තර කරන්න හදන දේට ලොකු ආරාධනාවක් කරනවා. හොඳ පසුබිමක් සකස් කරලා දෙනවා. ඒකට හේතු වශයෙන් පෙන්වන්නේ අපි ඉඳගෙන කරන භාවනාව නැත්නම් අපි දැන් අඳුර ගන්න උත්සාහ කරවෝ හිතගෙන කරන භාවනාව අපි කරනවා නම් ඒක එහෙම නැත්නම් නිදාගෙන කරන භාවනාව කියලා. හතරේ දව අනිත් තුනටම චේතනාවේ කාර්යභාරය භූමිකාව එච්චර කැපී පේන්නේ අපි ඉඳගෙන ඉන්නවයි කියලා ඉඳගෙන ඉඳීම පවත්වන්න අපිට චේතනාවක් අවශ්‍ය කරන්නේ. ඒක මේ මුළු පරියන්කේටම ආවන එච්චරයි. හිතගෙන ඉන්න චේතනාවක් ගත්තනම් එච්චරයි. ඒ වගේම නිදාගන්න චේතනාවක් ගත්තනම් එච්චරයි. ඒක පුංචි පුංචි කොටස් වෙනස් වුණාට ඒ ඉරියව්ව එහෙමම දිගට පවතිනවා. නමුත් මේ සක්මනේදී මේ මුලින්ම ගන්න විදිහට සක්මනේ අපි ටිකක් වෙලා කිසිම මෙනෙහි කිරීමක් නැතුව එහාට මෙහාට ගිහිල්ලා මේ සක්මන හොඳයි මේ වෙලාව හොඳයි බාධාවක් නැතුව මට ඉන්න පුළුවන් කියන සලකුණු නිමිති දැකලා අපි හිතමු ඒ යෝගාවචරයා වම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරන්න පටන් ගත්තා. මේ මම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරනකොට උන් ඉස්සල්ලාම <clears throat> පියවර භාවනාවට නංවනවා. පියවර විපස්සනාවට නංවනවා කියලා ඔන්න යෝගාවචරයාගේ ආයෝජනයක් කියනවා. යෝගාවචනය කරන්න දෙයක් කියනවා ඒක. නිකන් ගමනක් යනවා නෙවෙයි දැන් මේ භාවනානුකූලව ඇවිදිනවා. නැත්නම් මේ සක්මන් කරනවා කියන වචනයට ගැලපෙනවා. ඒ සඳහා අපි තබනකොටම ඒ පියවර වශයෙන් මෙනෙහි කිරීම තමයි මෙතන මේ භාවනා කරනවා කියන්නේ කරන වැඩේ. එතකොට අපි වම දකුණ කියලා මේක දෙකට කඩලා මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීමක් පාසා මෙනෙහි කිරීමට ආවේනික වූ මෙනෙහි කිරීමට අනුයන්නා වූ අපි අත්දැකීමක් ලබනවා මම කියනකොට ඒ වැඩ කියන වැඩ පිළිවෙලේ වම කියලා දැනගන්නේ හිත ඇස් දෙකින් එක බලලා නෙවෙයි හිත ඒක දැනගන්න වටහා ගන්න එක්ක පොළවේ හැපීම නිසා හෝ එහෙම නැත්නම් ආයාස ප්‍රගතියක් නිසා හෝ ඉබේ කර දෙන ගැටයක් නිසා හෝ වම කියනකොට ඒ වම කියලා අපි මෙනෙහි කරන එක යෝජනා ස්ථිරත්වයක් වෙලා සබහාගම්මත වෙන්නේ කොහොමද? ඒකෙන් ලැබෙන අත්දැකීම හිතට වැදුනට පස්සේ. ඊට පස්සේ අපි ඒක ඒ වටිනා වැඩ පිළිවෙල නැත්නම් ඒ සංකීර්ණ අමතක කරලා ඕන දකුණට යනවා. දකුණ කියලා මෙනෙහි කරනවා. එතකොට මේ දකුණෙන් අපි යම් කිසි අත්දැකීමක් ලබනවා. ඒසාව වමෙන් දකුණට දකුණෙන් වමට කියලා අර ආනාපානය කරනකොට ආස්වාද ප්‍රසවාස කියනවා වගේ බොහොම සජීවී විදියට වෙනස් වෙන අරමුණ මත ඒ ඒ වෙනස් වෙන ඉරියව්වේ වම ඉරියව්ව දකුණු ඉරියව්ව වශයෙන් සතිය පිහිටීම කරගෙන යනකොට අපිට ඒක මේ මෙනෙහි කිරීමෙන් කරන මේ පළවෙනි පියවර හිත වදිනවන යಾದෙනවන කරගෙන යන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙලා ඊට පස්සේ මුලින්ම මේ මුළු ගමනම එක පියවරක් එක මෙනෙහි කිරීමක් වශයෙන් කරපු එක යಾದෙනවන හරියනවන අපිට ඒකට කාරණා පෙළ ගැහිලා තියෙනවා නම් සාධක කරනු ලැබෙනවා නම් අපි ඒක පියවරක් දෙකක් කරලා මෙනෙහි කරනවා. මේ දෙකක් කරලා මෙනෙහි කරනකොට අපි ඉස්සල්ලා වම් පාය දෙබීමේ අත්දැකීම දකුණු පාය දෙබීමේ අත්දැකීමත් එක්ක සංසන්දනය කළා නම් දැන් සංසන්දනය කරන්නේ එකම පායේ එසවීමේ අත්දැකීම තැබීමේ අත්දැකීමත් එක්ක ගැටෙන්න ගන්නවා. ගැළපෙන්න ගන්නවා සංසන්දනය වෙන්න ගන්නවා. එතකොට ඉස්සල්ලා අපි දැක්කනම් වම කියනකොට එක අත්දැකීමක් පොළවේ හැපෙනවයි කියලා අපි හිතමු. අපින ස්වභාවය. ඒකකොට එක මෙනෙහි කිරීමකට අපිට එක නැත්නම් එක පියවරකට එක මෙනෙහි කිරීම එක මෙනෙහි කිරීමකට එක අත්දැකීමයි. දකුණු කියනකොට මුළු දකුණු පියවරටම එක මෙනෙහි කිරීම එක අත්දැකීමයි. ඊට පස්සේ එසවීම තැබීම කියලා දෙකට කරනකොට එක පියවරයි මෙනෙහි කිරීම දෙකයි අත්දැකීම් දෙකක්. මේ දෙක එසවීමේ අත්දැකීමට හාත්පසිව වෙනස් ලැබීමේ අත්දැකීම අර කොසෝන මේක පාස් කරනවා. ඊට පස්සේ දකුණට යනකොටත් ඒ වගේ. එතකොට අර හිතේ පය ක්‍රියාත්මක කිරීමේ නැත්නම් ක්‍රියාත්මක කිරීම සඳහා යොදවන වීර්යකුත් තියෙනවා. ඒක කියන්න එපායි. ඒ විදිහට වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ මේ තබන තබන වීර්ය අනුව නැත්නම් මේ පය මෙහෙවීම අනුව ඒ පියවර කොටස් මෙනෙහි කරන්න වෙනම වීර්යයක් අවශ්‍ය කරනවා. ඒ නිසා අපි කියනවා සක්මනේදී වීර්ය දෙගුණ වෙලා වැඩ වෙන්නේ. පරියන්කේදී වීර්ය ඒක ගුණයි. ඊටගෙන ඉන්නකොට ඒක ගුණයි. නිදාගෙන ඉනකොට ඒක ගුණයි. ඒ නිසා ඒවත් නිින්දට බර වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ඉඳගෙන ඉන්න පරියන්ක නිසා සක්මන කරනවා. මේ නිදාගෙන ඉන්නවා. මොකද හිතගෙන ඉන්නකොට නිින්දට ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. නමුත් සක්මනේදී නිින්ද නොවීමට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මෙන්න මේ විදිහට වීර්ය දෙගුණ වෙලා වැඩ කරනකොට. ඉතින් ඒකෙදී අර වම ලකුණ කියනකට වැඩිය ටිකක් ආයාස කරයි මේ නැත්නම් පටන් ගන්නකොට ටිකක් සමතුලිතනේ ගන්නට සම්බන්ධ කරන කණ්ඩ ටිකක් වෙලා යනවා. ඒකත් හොඳට අපිට වැටහෙනවා නම් පරිසර සාධක අනුව හොඳයි කියලා. අපි ඊට පස්සේ ඒක කොසවනවා, යවනවා, තබනවා කියලා විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරයන් මේ උපදේශ පන්ති ලැබෙනවා. සමථ යෝගාවචරයන් නම් ඉදිකටම කරන්න කියන්නේ වම දකුණ වශයෙන්. නමුත් මෙතන මේ සම්පජඤ්ඤ වලට යනකොට උගාක් වෙලාවට කතාව යන්නේ විපස්සනා පැත්තේ. ඒකට ඔසවනවා, යවනවා, තබනවා කියවහම එසවීමේ වැඩපිළිවෙලට වැඩිය යැවීමේ වැඩපිළිවෙල වෙනස්. යැවීමේ වැඩපිළිවෙලට වැඩිය තැබීමේ වැඩපිළිවෙල වෙනස්. ඒකෝට එක පියවරයි මෙනෙහි කිරීම තුනයි අඩු ගානේ එක මෙනෙහි කිරීමට එක අත්දැකීමක් අස්සේ ගන්නවා නම් එක පියවරට අත්දැකීම් තුනක්වත් නැත්නම් සංසන්දනය කරන හැටි ජවනිකා තුනක් හම්බ වෙනවා. එතකොට හිතට විශාල යදොමක් සමීපස්ත වීමක් උස්සන්න වීමක් ආසන්න වීමක් සිදු වෙනවා. ආ නොයේ විදිහට ඔසවනවා යවනවා තබනවා කියන පියවරේදී පවා යෝගාවචරයට සමතුලනයක් ලැබෙනවා නම් සමබර භාවයක් ලැබෙනවා නම් මට තව දිගට කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් අපි ඒකට කියන්න පුළුවන් හිතේ තාම ඉඩපාඩු තියෙනවා මේකත් වැඩි සංකීර්ණ විස්තර වශයෙන් කඩකඩා බැලීමේ දක්ෂතාවය. ඉතින් මේ කරපු විස්තර යනුවත් මම මතු කරන්න හදන්නේ මේව හැමදාම කොච්චර පරණ යෝගාවචරයක් වුණත් කොච්චර Tamanට ආත්ම විශ්වාසය තිබුණත් පටන් ගන්නකොට නම් වම දකුණු කියලා ඔසවනවා තබනවා කියලා ඔසවනවා යවනවා තබනවා කියන විදිහට වාහනයක් පටන් ගන්නකොට මේ වාහනේ හදපු කම්පැනි කියන්නේ හැම වෙලාවෙම ගියර එක මාරු කරන්න කියලා එකේ ඉඳලා දෙකට දෙකේ ඉඳලා තුනට විපක්කාරයෝ සෙකන්ඩ් එකකින් ස්ටාර්ට් කරන වෙලාවල් තියෙනවා ත්‍රෙඩ් ගියර එකකින් ස්ටාර්ට් කරන වෙලාවලුත් තියෙනවා නමුත් වඩා සම්මත ක්‍රමය තමයි එහෙම නැත්නම් ප්‍රශස්ත ක්‍රමය තමයි ඉස්ලාම පළවෙනි ගියර එක දෙක තුන හත් වශයෙන් ගණේද ඒ වගේම තමයි මේකේ සක්මනේදී අර එන්ජින් එක ස්ටාර්ට් කරගන්නවා වගේ මෙනේ නොකර ටික වෙලාවක් සක්මන් කරනවා. එහෙනම් හරි. ඊට පස්සේ පළවෙනි ගියර එක දානවා වගේ ඔන්න වම දකුණ කියනවා. ඒක බලලා ඒක යාදෙන ක්‍රමයේ බලලා තමයි අපි දෙවෙනි ගියරෙත් දාන්නේ. එතකොට ඔසවනවා තබනවා. ඊට පස්සේ අනිත් ගාම ඔසවන යවනවා තබනවා. එතකොට අර වාහනේ තිබුණ ගැම්ම මත එකම වේගයකින් එන්ජින් එක ක්‍රියාත්මක කළත් වාගේ වාහනේ විශාල වේගයක් හැවෙනවා දැන්. ඒ නිසා ගමනට දීතන් වෙන පෙට්‍රෝල් ප්‍රමාණය, ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ වගේ තමයි මේකේ පියවරෙන් පියවර වැඩි කරන වැඩි කරන යනකොට සක්මනේ මෙනෙහි කිරීම අත්දැකීම් රාශිය එනකොට අපිට හිතෙන්නේ හිතට වෙහෙසක් එයි කියලා. අපිට හිතෙන්නේ ඒක කලකොල වෙයි කියලා නෑ. ඒක හරියට වීර්යය වැඩි වෙනවා නම් ගානට ඒ වැඩි වෙන වීර්යය හැටියට සතියක් වැඩි වෙනවා නම් පුදුම පදමක් එන්න පටන් ගන්නවා. ඒකට තේරෙනවා දැන් වාහනේ මේ අපි ගියර් මාර් කරපු ක්‍රමේ හරි කොච්චරද කියනවනම් ඇතුලේ ඉන්න මගේ ඉන්න වැටෙන්නේ නැහැ කියන එක මාර්ගය. ආන්නේ විදිහට අර දෙක තුන මට්ටමට යනකොට ඔය ඉබේම හරියට වෙලාවට මේ සින්ක්‍රොනයිස් කරනවා කියන්නේ අන්න ඒ වගේ පෑහෙන වෙලාවට එන්න පටන් ගන්නවා. එහෙම ගියාම අර ගණන් පත්‍රය තියලා පළවෙනි දෙවෙනි තුන්වෙනි ගණන් හැදුවට පස්සේ ඉතුරු ගණන් වලට බොහොම ජයග්‍රහීව මුණ දෙනවා වගේ මේ පළවෙනි මළවෙනි මට්ටම් වල සතිය හොඳට සාර්ථක වුණොත්, ඈහුණොත්, යාදුන්නොත් ඊට පස්සේ හිතේ ඇත්තටම දෙන්නේ කර්මන්නේ ශක්තිය වැඩි වෙන එකයි. මේක වැඩි අභියෝගයකට සූදානම් වෙන එකයි. එතකොට උපදෙස් දෙනවා ඔසවන්න හිතෙනවා ඔසවනවා. යවන්න හිතෙනවා යවනවා. තබන්න හිතෙනවා තබනවා කියලා ඒ එසවීම යැවීම තැබීම කියන රූපාකාර වැඩපිළිවෙලේ හොඳ කර්මණ්‍ය භාවයක් හොඳ පරිචය හොඳ අත්දැකීමක් ලැබලා ඒ වේග වැඩි වුණාට ඒ ලැබෙන සෑම වේගයක් තුළම අත්දැකීම උකහා ගන්න දක්ෂ වුණාට පස්සේ අර නාම ධර්මයක් අඳුරලා දෙනවා. ඔසවන්න හිතෙනවා ඔසවනවා. යවන්න හිතෙනවා යවනවා. තබන්න හිතෙනවා තබනවා. එතකොට ඔසවන්න හිතෙනවයි කියලා ඒ ඔසවන්න හැදෙන චේතනාව ඇති වෙච්ච වෙලාවෙ ඉඳලා මේක ඉතින් ගොඹ කරේකින් බරක් උස්සනවා වගේ ඔසවීගෙන එසවීගෙන එසවීගෙන යනවා. ඊළ එසවීමේ චේතනාව නතර වෙච්ච ගමන් ඒක එතන හිටියා. මේක සාමාන්‍ය සක්මන් නොකරපු හෝ මුල් මුල් මට්ටම සක්මන් කරපු අයට හිතා ගන්න බෑ. නමුත් අර එසවීම යැවීම තැබීම දක්වාම දුරට සක්මන් කළා ඒක හොඳට yaadුණා නම් කාර්යයට වේලාවට කලාව වේලාව බලලා මේ චේතනාව එසවීමේ කැමැත්ත අල්ල ගන්න පුළුවන් වුණා නම් මේක හරිය ලස්සනට පේන්න පටන් අර ගන්නවා මේ විදුලියෙන් ක්‍රියාත්මක යන්ත්‍රයක් වාගේ ඒකට ඒ විදුලිය බොත්තම තද කරන තාකල් ඒක එතර වෙනවා. බොත්තම නැතර කරපු ගමන් ඒක එසවිලා නැතර වෙනවා. ඊට පස්සේ එයින් වෙනස් වූ යැවීමේ ක්‍රියාවලියට යනවා. ඒකට මෙනෙහි කිරීමක් මේ චේතනාව පාදිනවා. චේතනාව දිගේ යැවීම යනවා. ඊට පස්සේ ඒක නැතර වෙනවා. සැදීමේ චේතනාව සැදීමේ ක්‍රියාව. මෙන්න මේ විදිහට සතිය රූප දහම දිගේ නැත්නම් ලේසි තැනින් ගොරෝසු තැනින් පටන් අරගෙන ඒක හොඳට කර්මන්නේ කරගත්තට පස්සේ යම්ම චිත්තක්ෂණයක අපිට නාම ධර්මය අල්ලගන්න පුළුවන් වෙනවනම් ඒක සතිය වැඩි වීම පිළිබඳව හොඳ ප්‍රදප් මේ ප්‍රකට සම්දිස්ථානයක් වෙනවා. ඒක කවදාකවත් ඒ ආයාසයට ආසාවට කරන්න හොඳ නැහැ. අපි ඉස්ලාම් කරන්න ඕනේ අදාළ රූප ධර්මයේ පිළිබඳව හොඳ සමීපව දැක ගන්න තනකන් ඒවා කඩ කඩ කඩ කඩ මෙනෙහි කරන එකයි. මෙනෙහි කර කර කරගෙන යනකොට ඒ ඇති වෙන වීර්යයත් සතියත් පෑහුනොත් යා දුන්නොත් පමණක් අපිට හිතේ ඉඩක් ඇති වෙනවා. තවත් මේක වැඩි සංකීර්ණ වැඩකුණක් යන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ හිතෙන් අපිට සංඥාව ආවට පස්සේ නිමිත්ත දැනගෙන තමයි අපි එසවීමේ කැමැත්ත එසවීම. යැවීමේ කැමැත්ත යැවීම. තැබීමේ කැමැත්ත තැබීම කියලා ඒක දැක ගන්න පුළුවන් වෙනවා. ආන්න එතකොට ප්‍රථම වතාවට අපි මේ නාම ධර්මයක් දැන යන්න තත්ත්වෙට. හිත කර්මණිය කරගන්න. සූක්ෂම කරගන්න. මේ සඳහා තියෙන හොඳම උපක්‍රමය රූප ධර්ම පිළිබඳව හිත හොඳට සමීප මේ ආසන්න උත්සන්න කරගෙන රූප ධර්මයේ විස්තර දැකලා සූරවට දක්ෂ බවට හිතපත් කිරීමයි. වෙන විදිහට කියනවා නම් ගොරෝසු රූප ධර්ම වලින් පටන්ගෙන හිමීට හිමීට හිමීට සියුම් බොහෝම සියුම් තත්ත්වයට යනකොට ඒ හිත ඊටත් වඩා සියුම් වූ නාම ධර්ම අල්ලා ගන්න තරමට හුරු වෙනවා සූක්ෂම වෙනවා සූර භාවයටපත් වෙනවා ආනෝ සූර භාවය අඳුරගත්තේ නැත්නම් මේ ඒක යෝගාවචරය විසින් කරන අනදරයක් බවටපත් වෙන භාවනාවයි හරියට වෙලාවට හිත කොච්චර දුරට නාම ධර්ම දිගේ සියුම් වෙලා තියෙනවද ඒ සියුම් භාවය තමයි දැක දැක දන දන ගිහිල්ලා දැන් නම් හොඳයි මේ වෙලාවේදී මේට වඩා සියුම් නැත්නම් මේ වගේම ආසන්නයේ තියෙන නාම ධර්ම වලට යන්න පුළුවන් අවස්ථාව කියලා වගේ හරියට තේරුම් ගත්තොත් ඒ වෙලාවේදී මේ නාම ධර්ම වැඩ කරන හැටි දැක ගන්න පුළුවන්. ඒක මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ඔසවන්න හිතන හිත. හිතට එසවීමේ ක්‍රියාව. යවන්න හිතන හිත. සැවීමේ ක්‍රියාව. සබන්න හිතන හිත. සැවීමේ ක්‍රියාව. ආදි වශයෙන් නාම ධර්ම රූප ධර්ම දෙකම දැක ගන්න පුළුවන් තත්ත්වයට ආවනම් මේක තමයි අපිට කියන්න තියෙන්නේ සතියේ තිබුණ හිත ඒ සතිය මුදුන්පත් භාවයකටපත් වෙලා නැත්නම් ශක්තිමත් වෙලා දැන් සම්පජන්ණයට ඇවිල්ලා බලපදියම් වෙන්න ආරම්භ වෙන්න හොඳම හොඳ වේදිකාවක් හැදෙනවා. ඒකක්ම කාලවල තමයි මෙහෙම විස්තර කරගෙන යන්නේ. නමුත් මේක ආනාපානය කරනවා නම් ආනාපානයේ අසුන් <clears throat> වෙන අත්දැකීම පිට වෙන අත්දැකීම අපි වෙනම දැක ගන්න උත්සාහ කරන්න කියනවා. විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරය බලනකොට හොඳට සිත්විලි වේදනා සද්දවලින් බාධාවක් නැතුව හොඳ අඛණ්ඩ සතියක් දිගේ ආනාපාන දිගට බලාන යනවා නම් මේ ආනාපාන එන්නේ එන්නේ එන්නේ සිවුම් වෙන සිවුම් වෙන්න අමුතු අමුතු නාටයක එකම න්‍යායානුකූලක කූලව චිත්ත ඥානයක් අනුව ආනාපානයේ සිුම් වෙන්න වෙන්න ඇතුල් වීමේ අත්දැකීම සහ පිටවීමේ අත්දැකීම දෙක අතර වෙනස අඩු වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ යෝගාචර කලබල වෙන්නේ නැතුව මේ සතිය නැති නිසාදෝ නැත්නම් මම වගේ හිත ආස්වාද කරන වෙලාවේ ප්‍රසආද කියලා මෙනෙහි කරනවාදෝ ප්‍රසආද කරන වෙලාවේ ආස්වාද කියලා මෙනෙහි කරනවාදෝ කියලා කලබල වෙන්නේ නැතුව මේ ස්වરૂපේ හොඳට කීපතාවක් දැකලා උපදේශ අහලා ඒක හොඳට මේක තමයි මේක ඇති කියලා ඒ දෙක වෙනස නැති වුණත් මට දැන් ආනාපානේ තියෙනවනේ හුස්ම නැතුනේ නෑනේ මැරිලා නෑනේ කියලා ඒ ආනාපාන දිගේම සතියට ධෛර්යමත් කරගෙන යනවා නම් මෙන්න මේ දෙක අතර වෙනස අඩු වෙනකොට තව තව සමීපව හොඳට සියුම් වෙන ආනාපානය අනුව හිත ලං කරලා බැලුවොත් එක සංදිස්ථානයකට එනවා ඇතිවීමේ පිටවීමේ වෙනස නැති වෙනවත් හා සමගම ඒක දිහා බලාගෙන හිටපු හිතත් බලන අරමුණක් අතර තියෙන වෙනසක් නැතුව යනවා. එතකොට වැටෙන්නේ නිකන් ආනාපානයේ ඇතුළට ඔළුව රිංගවල ගියා වගේ. දැසගත්තා වගේ. රිංගා ගත්තා වගේ. එතකොට අර කලින් තිබුණ ආනාපානයේ සටහන් ආකාර මොනවත් නැහැ. පිටට වෙලා බලන සාහකල් ඒක පේනවා ඇතුල් වෙනවා පේනවා පිට වෙනවා පේනවා සියුම නමුත් පේන. හැපෙන තනක් පේන. නමුත් මේක සියුම් වේගන යනකොට මේක තමයි ක්‍රමයේ කියලා ඒකට බහිදීමක් වෙලා හිත සතිය දිගටම ළඟ ළඟ ළඟ ළඟ සතිය පවත්ලා ඉදිලා බැලුවොත් netතර දීලා බැලුවොත් ආසන්න උත්සන්න කළ බැලුවොත් කරන්න කරන්න කරන්න කරන්න ආනාපානයයි හිතයි අතර කියන පරතරය අඩු වෙනවා. ඒ වෙලාවට ඒක විදෙන්නේ නැහැ එතකොට හිත අය බලන්න වේදනාව බලන්න වෙලාවක් නැහැ. ශබ්ද ආවත් ඔලුවට උඩින් යන්නේ. ඇහෙන්නේ නැහැ. ඒ තරමටම ආසන්න වුණොත් යම් වෙලාවක ආනාපාන අත්දැකීමයි ඒ අත්දැකීම බලන හිතයි දෙක පෑහෙන ගතියක් වෙනවා. යා දෙක රට නොරට කියලා කියන එක නෙමෙයි අපේ ගාන්තේ දෙක එක ගන්න රත් වෙච්ච ගමන් පෑයෙනවා. මෙන්න මේක ඉතාමත්ම සූක්ෂම අධ්‍යක්ෂකත යුතු ඉතාමත්ම වැදගත් සංදිස්ථානයක් මේ සතිවටහන භාවනාව. මොකද මේ දේ වෙන්නේ නැතුව සම්පජන්‍ය පහළ වෙන්නේ නැහැ. මේක තමයි සම්පජන්‍ය පහළ වීමට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවය. ඒ නිසා ඉමස්සකෝමන බික්කුණෝ සම්පජානං සත්තුකලද්දින් පදහති අත්ත සංඥා උග්ඝහටේති කියලා ඒක හරි ලස්සනයි ඒවා මේ මේ අටුවාවේ විස්තර කරන්න හැටි. අටුවාව මෙතෙන්දි කියන්නේ කොහොමද? මේ බුද්ධ වචන නෙමෙයි. මේ භාවනා කරලා ආචාර්යවරු දැකලා මේ පොතේ ලියන හැටි. මෙන්න මේ දේ කරන භික්ෂුවගේ දැනීම මෙන්න මෙතෙන් එනවා. කොතෙන්ද මම සත්වයේ කියන හැඟීම නැතුව නිකන් හුදු ක්‍රියාවලියක් බවට පත් වෙනවා මේක දැන්. සත්‍රූප ලබ්ධින් පගහති. මේ කවුරක් කරන දෙයක්වත් මොනක්වත් නෙවෙයි. අත්ත් සංඥා උග්ඝහටේදී මේ මම කරනවා මට වුණා කියන හැඟීමකුත් නැහැ. ඒ කියන්නේ මමයක් නැති වෙලා සම්පූර්ණ සිද්ධිය පමණයි ඉතුරු වෙන්නේ. හුදු නිරීක්ෂණයක් පමණයි ඉතුරු වෙන්නේ. ඉතින් මේ පරියන්කේදී සමානලට උගුර දෙනෙක් මේක අත්දැකීමා. නමුත් එතකොට කලකොල වෙනවා කම්බ මේ <clears throat> අන්දරන්ද වෙනවා සැක උපදවනවා. ඒ මොකද මේකෙක් කියලා දුන ආනාපාන ස්වරූපත් ගසලා යනවා යන්නේ. හැපෙන දෙන බලන්නේ කියනනම් ඒකත් නැතිලා යනවා යන්නේ. බල මෙනේ කරගෙන ඉහි හිතක් නැතිලා යනවා වගේ ඔක්කොම එකට එකතු වෙලා අමුතුම සංසිද්ධියකට තමයි වැටෙනවා ගන්නකොට මමයක් ඇති වෙනවා. එහෙමයි හිතෙන්නේ, එහෙමයි පේන්නේ. ඒ අටුවාවේ පෙන්ලා දීලා තියෙන ඉමස්සපන බික්කුණෝ පජානනම් මෙන්න මේ වෙලාවේ ඇති වෙන දැනීම සත්‍යෝපලද්දෙන් පජහති එතන සතෙක් ඉන්නවය මොනක් අතේ දින සීමාවල් මරියාදාවල් ඔක්කොම කඩලා යනවා අත්ත සංඥා උග්ඝාට ඒක මම කරනවා ගැටයක් වෙන්නේ නැහැ මම ඒක කරුවා මට වුණා ඒ මොනක්වත් නැහැ හැබැයි වේච්චි භාවනාව හොඳටම දාන්න ඕන ඔය වැඩේ ඔය තාලෙටම සිද්ධ වෙනවා ගන්න සක්මණේදී ඔయిత වැඩි දවල් එළියේ සිද්ධ වෙන්නේ. ඒ මොකද හේතුව චේතනාපූර්වකව පය ඔසවද්දී චේතනාවක් වෙනවා එසවීමේ ක්‍රියාවලියක් තියෙනවා. ශ්‍රවණකේ වැඩක් තියෙනවා. යැවීමේ චේතනාවක් වෙනවා යවන වැඩෙත් තියෙනවා. ලැබීමේ චේතනාවක් වෙනවා ලැබීමක් තියෙනවා. ඒක නිකන් යන්ත්‍රයකින් කෙරෙන වාගේ, රූකඩයකින් යවිදින්න වාගේ මේක දිගට පේන්න පටන් ගන්නකොට ඒක විසින් ඔන වමක පම්පයේදී මේ සංසිද්ධිය දක්වන ඒ ඒ ගැම්මේ මේ වේගෙම මේ සමාන මේ ධර්මයෙන්ම දකුණටත් ඒ සති මේ වීර්ය සතිය හිතිනවා. මෙන්න මේ විදිහට වමෙන් දකුණට දකුණෙන් වමට වමෙන් දකුණට ඒ තානත්ම සූක්ෂම සමබර භාවය හැලෙන්නේ නැතුව, වැටෙන්න දෙන්නේ නැතුව, කඩ වෙන්න දෙන්නේ නැතුව දිගට යනකොට තමයි මේ සතිය අඛණ්ඩව නිකන් සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ කියලා තියෙන විදිහට සිනිඳු තෙල් ධාරාවක් ගලන්නාසේ දැක්කෙන්න පටන් ගන්නවා. ධාරාවක් වගේ වමෙන් ගත්ත අත්දැකීම දකුණෙත් ඒ වගේ. දකුණින් ගත්ත එක ආය දකුණට මානවා කියලා හැලැස්වීමක් නෑ. වමට යනවා. වමෙන් දකුණ ඕන ඕම නෑ. ඒක දිගේ යනකොට තමයි නැත්නම් එකම අරමුණ වම දකුණේ පළු දෙකට මාරු වෙන බව හිතාන නමුත් සත්‍යයේ පේන්නේ හරියට මාරු නොවි එක දිගට යනවා. අරමුණෙන් අරමුණට මාරු වෙනවා කියලා වෙනසක් ඉන්නේ. එක දිගට හසි ධාරාව, වීර්ය ධාරාව, සද්ධාව කියන කේලා පුදුම විදිහට නැගිටලා ඉනවා. දැන් මේ අපි ඉඳගෙන ඉන්න බිම නෑලි වලින් ගහලා නෙදී ඔය නෑලි වලින් ගහලා වල අන්තිමට ඒක හොඳට හේතු වැදුනා නම් ඒකල වලින් වානිෂ් පොලිස් කෙරුවා නම් මේ පැත්තෙන් අත්ත දූවිලි කඳුක දොර ගාවට යනකම් කිසිම තැනක වැටෙන්නේ නැහැ හරියට තනි ලෑල්ලකින් එන වගේ දිනටයි නම් යම් තැනක අපි හිතමු මේ ලෑලි දෙකක් අතර විදව් වෙලා තියෙනවා පරතර වුණොත් අසුගාන නතු වාහන යනකොට ඕකට දූවිලි වැටෙනවා ඉතින් අපි හිතන දූවිලි පිස්සයි කියලා. නමුත් ඊගාදාට අසු ගන්නකොට අර වලේ තුන දූවිලි ආයෙ උඩට ගන්නවා. කොහෙන් එනවද හොයන්න කොච්චර අපි ගවත් ඉවරයක් නැහැ. ආන්නෙමගේ තමයි සති ධාරාව හොඳට හේතු වෙදලා තියෙනවා. අයින් කරගත්ත කෙලස් ටික කෙල්ලෝරටම යනකම් පිරිසිදුවම හිත ඒ ප්‍රවාහය ගන්නවා. අත්‍තරම සති ධාරාව කැඩෙනවා නම් දැන් මේ සතිය මට තියෙනවද මගේ අතපය තියෙනවද මම මේ ඉන්නේ උතුරේද වකුණේද කියලා අර සති ධාරාව කඩාගත්තොත් ඒ අනුව එතන එතන ආරම්මනානුසය කියලා ස්ථාපත් වෙනවා. දැන් තන්පත් වුණොත් අර පිරිසුදු සමිලාලක කුණු කියලා ඇරියා වගේ හිතින්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවට මෙව අහලා දැන අරගෙන මෙන්න මේ ගැම්ම එන වෙලාව වෙනකොට මේ සතිය අඛණ්ඩව යන වෙලාවයි මෙන්න මේ වෙලාවේදී හිත කලකොල කරන්නේ නැතුව මම නම් මේකට රිංගව ගන්න නැතුව තර්ක ඥාන රිංගව ගන්න නැතුව අඛණ්ඩව ඒක කරගෙන යන්න පුළුවන් නම් මෙන්න මේ පදනමේ තමයි සම්පජන්‍ය පහළ වෙන්නේ. ඒ සම්පජන්‍ය පහළ වෙන වෙලාවට අතුවා මතක් කරන්නේ ආරම්මණං චේව හෝති සතිපට්ඨානං චේවාති කියලා. මේ වෙලාවේදී භාවනාවට අලුත් නමක් දෙනවා. මේ භාවනාව ඉස්සරහට ඉස්සරහට යන විපස්සනාවට අරමුණකුත් වෙනවා. සතිය පිටවීමක් කරන සතිපට්ඨානෙකුත් වෙනවා ඉතින්. ඔය කොටාන් මං කියවන්න ඇති 40 50 වතාවක්. මොකක්ද මේ කියන ආතනෙ කියලා. මේක සතිපට්ඨානකොත් වෙනවා අරමුණකොත් වෙනවායි කියලා කියනවා. ඉස්සර තමයි කියන්නේ විමර්ශන බික්කුණෝ පජානනම් සත්‍යවලද්දී පජහති අත්ත සංඥා උග්ඝාටේටි කියලා කියනවා මෙතෙන්ද එනකොට උඹට තේරෙයි රූපයෙන් වගේ යනවා. මම කරනවා කියලා දෙයක් නෑ හැබැයි කරන දේ හොඳට පේනවා. ආන් එතෙන්ද එනකොට මේ කියන්නේ මේ සතියේ ඉඳලා සම්පජඤ්ඤයට මේ ඔසවා තමන වෙලාවේදී මෙන්න මේ ගැම්ම තමයි ඉදිරි විපස්සනා ඥාන සඳහා ආරමුණක් වෙන්නේ. මේ කියන මිනිස්යා නෑ දැන් කරන්න නෑ. සතහන් නෑ ආකාර නෑ හොඳටම ප්‍රවාහයේ තියෙන මොකද්ද වේගයක යනවා වැඩි. ඉතින් ඉස්සලා ඉස්සලා සතිය පිටවන කෙනාට මෙතෙන් එනකොට ඒක පාර්ථ ගැසිලා හිතෙනවා ආපහු කැඩේ. දැන් හරි ගියයි කියලා හිතලා හො කැඩෙනවා. නැත්නම් මට මේ මොකද උනේ කියලා හො කැඩෙනවා. ඉතින් අපි ලක්ෂ කෝටි වාරයක් ඒක කරලා තේරුම් අරගන්න ඕනේ මේ වෙලාවේදී හලාප්පන්න නැතුව දුරට හිතේ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ මේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේ ගිය ගමන ඒ නිසා මෙතනදී සත්‍ය වීර්ය දෙක අඛණ්ඩව පවත්වන්න නම් මහ බුදුම වීරත්වයක් අවශ්‍යයි. බුදුම ජීවිත කාය පරිත්‍යාගයක් අවශ්‍යයි. මොකද මේ දේ ඒ පෙළ ගැහිච්ච වෙලාවේදී, පේවෙච්ච වෙලාවේදී අඛණ්ඩ භාවයේ මතයි, ධර්ම මතයි, ධවේ මතයි සම්පජන්‍ය පහළ වෙන්නේ. ඒක හරියට කියනවා නම් පොළොස් සම්බුලකට අවශ්‍ය කරන පහේ ඔක්කොම පෙළ ගැහුණොත් තමයි පදම එන්නේ. ඒ පදම එනවනම් හොඳයි. නාවුත් කරන්න දෙන්නේ. අන්න ඒ වගේ මේ විශේෂයෙන් හදපු ආහාරයක් වාගේ පදම ගත්ත පොළොස් සම්බුලක් වාගේ අපි මෙතෙක් කල් කෙරුවේ වීර්ය වැඩි වෙනකොට සතිය අඩු වෙනවා. එහෙම නැත්නම් සමාධිය අඩු වෙලා, ශ්‍රද්ධාව අඩු වෙලා, ප්‍රඥාව අඩු වෙලා. දැන් මේවා yaadෙන් ආවා නම් අපි මේ කලකොල කරන්නේ නැතුව කාය ජීවිත නිර්පේක්ෂව කරන යනකොට මේ සම්පජඤ්ඤයට යනවනම් මෙතෙන්දි තමයි ප්‍රඥාව පහළ වෙන්න ආරම්භුන ඇති කරගන්න. ඉතින් මේක සම්බන්ධයෙන් සරුවචනාංශේ කියන්න පුළුවන් තාලවලින් කියලා තියෙනවා. ඉතාමත්ම බයෙන් බයපක්ෂව තමයි මේවා කියලා තියෙන්නේ මොකද මේක ඒ තරම්ම අනාත්ම තත්ත්වයක් මේක තියෙන්නේ. එක තැනක සඳහන් කරනවා යම්කිසි අරක්කමියෙක් රජුරුවන්ගේ මේ මාලිගාවේ රජුරවන්ට දාන හදලා දෙන්න රාජභෝජන හදලා දෙන්න පත් කළොත් ඒ මිනිස්සයා ආධුනික නම් ස්වභාවයෙන් ඒ මිනිස්සයා කරන්නේ ඒ මිදිස් රස තියෙන ව්‍යංජනයකුත් හදනවා ඇඹුල් රස තියෙන ව්‍යංජනයකුත් හදනවා පැණි රහට කිට්ටු ව්‍යංජනයකුත් හදනවා එතන පැංගිරි රහට තියෙන ව්‍යංජනයකුත් හදනවා ලුණු ඩිංගිත්තක් වැඩි එකකුත් හදනවා ඒ සාමාන්‍ය ව්‍යංජනක ඕකක් කියලා. ඉතින් කොයි එකකින් හරි මේ රජුරෝ හෝ මහා අමාත්‍යවරයෙක් හෝ ඇමතිවරයෙක් හෝ ඔගේ මේ ආගන්තුකෙක් හෝ ඉතින් කෑමෙන් සප්පාය වෙන්න ගන්නවා. ඉතින් සර්වඥන්ගේ මතක් කරනවා එයා මේ සප්පාය වෙන වෙලාවේ කෑම ගන්න වෙලාවේ මේ මගේ රජුරෝ එහෙම නැත්නම් මේ මගේ මහාඇමතිවරයා එහෙම නැත්නම් මගේ ඇමතිවරයා එහෙම නැත්නම් ඒ කට්ටියගේ රාජකීය අමුත්තා කොයි ව්‍යංජනයකටද කැමති? පටන් ගන්නෙ මොකෙන්ද? ආදි වශයෙන් මේ තමන්ගේ ස්වාමියාගේ රුචිකත්වය පිළිබඳව නිමිත්ත ගන්න නැත්තම් කවදාකවත් එයාට අරක්කැමි ඇඳුමක්වත් හම්බෙන්නේ නැහැ කියලා කියනවා රාජමාලිගාවේ. අරක්කැමි තනතුරේ ඉස්තිර භාගයක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒ මොකද මේ මිනිස්සයා හදන්න දක්ෂ වුණාට විවිධ විවිධ දේවල් ඒක භාවිතා වෙන වෙලාවේ යාදෙන වෙලාවේ ඒ බාහි තමන්ගේ ස්වාමියා කොයි දෙයකද රුචි කියන එක දැක ගන්න හෝ දැක්කට ඒක ඊගාව දවසට නිමිත්තක් වශයෙන් ගන්න ගන්නෑ. එතකොට ඔහු දක්ෂ කෝකියෙක් නොවෙනවා. අරක් කැමියෙක් නොවෙනවා. නමුත් දක්ෂයා නම් අර වාගෙම සියල්ලම හතරෝ. හදලා කියලා ඒ උපස්ථානයට ඇවිල්ලා කැම ගන්න වෙලාවට හොඳට බලන්න කොයි දෙයකද කැමති. උදේ වගේ මොනවටද කැමති? දවල් වගේ මොනවටද කැමති ආදි වශයෙන් අන්නරක නිමිත්ත ගත්තම මේ මනුස්සයා බහුවෙන්දට එච්චරම දේවල් හදන්න ඕනේ නෑ. හරියට සැලසුම්පලා මෙන්න මේ ටිකටයි කැමති කියලා ඒ රජුලගේ හිත ප්‍රසාදේ දිනා ගන්නවා. එයා යුනිෆෝම් එක හම්බ වෙනවා කියලා කියනවා. ඊට පස්සේ යුනිෆෝම් එක හම්බ වෙනවා. අරක් කරනවා. ඊට පස්සේ ඉස්තිර භාගය හම්බ වෙනවා. ප්‍රධාන ආරක්ෂණීය භාගයටපත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපි භාවනා කරනකොට ඒ ආනාපාන ජීවිගෙන යනකොට අපි වේගෙ මෙනෙහි කරන්න ඕනද? එනකම් මෙනෙහි කිරීම පොඩ්ඩක් නතර කරලා බලන්න ඕනද? එහෙම නැත්නම් හොඳට සතියෙන් යුක්තව මුල සිට අග දක්වාම අතගාගෙන යන්න ඕන දාදි වගේ දේවල් අපි ඇත්තටම හැම දිනම හැම කෙකම කරලා තියෙනවා. නමුත් සමාජලාට හරිනවා ගමන්ට හරියන්නේ නැහැ. අන්නේ හරිය වෙලාවෙක නිමිත්ත ගන්න දන්නවා නම් ඒක තමයි අපි කරන අපේ භාවනාවට කරන නම්බු. අපි භාවනාවට කරන ගෞරවේ ඒක දැනගත්තා නම් අපිට අනිත් දවසේ ඒ දේම කරලා. පස්සේ සප්පායකනු සපයලා දීලා පුළුවන් වෙයි වර්ධින අවස්ථා අඩු කරලා හරියන අවස්ථා ලබා ගන්න. ඒක නිසා අපි මුල් ටිකේදී කරන්නේ ඇත්තටම අර පොඩි ළමයේ නැගිට ගන්න ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා වගේ නැගිටලා විදින් ඉගෙන ගන්න වෙදී වැටි වැටි තමයි යන්නේ. ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෑ පොඩි කාලේ ඇති. ඒක අම්මලක් දානවා තාත්තලක් දානවා ඒ පුළුවන් තරම් ආරක්ෂාව දීලා දඬුවටක් ගහලා දීලා ඔහුගේ කොඳු වැටේට හයි වෙන්නේ වැටෙන වැටෙන ගානේ තමයි. යෝණු වැට යන්නොත් එහෙම කන් වැට යන්නොත් එහෙම ඉතින් අම්මට පොඩි කන්නේ. මෙන්න උටියක වලක් ගන්න බෑ මොකද විශේෂයෙන්ම පිරිමි දරුවෙක් නම් පුදුමාකාර දෙස්ප්‍රින් එක වගේ තිබ්බ ගමන් නැගි. ආයෙ වැටෙනවා. ආයෙ තිබ්බ ගමන් නැගිටවා. කොහොමම කරලා තමයි මේ කොඳුරට හැරෙන්නේ. අන්න ඒ වගේ මේ සතියේ ඉඳලා සම්පජඤ්ඤයට මාරු වෙන වෙලාවේදී සද්ධාව, වීර්ය, සතිය කියන මේ තුන පෙළ ගැහිගෙන එනකොට කලබල වුණොත් ඩොග් ගාල වැටෙනවා. අක්කු මුක්කු වෙනවා. වෙලා වෙලා වෙලා වෙලා අන්තිමට ඔන්න එකයි ඊට පස්සේ 2යි 3යි කියලා 7යි කියන්න පුළුවන්. ඒ වගේ චිත්තක්ෂණ එකක් අල්ලන වැඩ. අනිත් දවසේ 1 2 යනවා වැඩනවා. 3 4 යනවා වැඩනවා. කොහොම කරලා කරලා කරලා අපි 7යි 7යි කියලා දැනගන්නවා. පයින් යවිදිනකොට මේ වගේ ගත්ත සති ධාරාව වීර්යයෙන් ආభాෂය ලබල සමාධියෙන් ආభాෂය ලබල දිගට කරගෙන යන්න පටන් ගත්තොත් තමයි සම්පජානියට වැඩි මෙතෙන්දි තමයි අපි සතිය පිහිටීමේ සතිපත්තහන භාවනාවකුත් කරනවා මෙතෙන් පටන් ගත වෙන සෑම චිත්තක්ෂණයකම අර ධර්ම ඔක්කොම තේ වෙලා තියෙන තාක්කල් මතුමතු විපස්සනා ඥානවලට ආරම්භණයකුත් වෙනවා. මෙන්න මේ නිසායි අපි මෙතන කියන්නේ රල්ලම් වෙන තැන. විපස්සනාට හිත වැඩෙන තැන. ප්‍රඥාව පහළ වෙන තැන. මෙතෙන් ආවට පස්සේ නම් මේ කියන එකලස තියෙන තාක්කල් දිගටම භාවනාවේ අතුරු ආබාධ නැතුව දිගට යනවා. අප වැටුනොත් ආය මුල්ලක ඉඳලාම හදාගෙන යන්න ඕනේ. ඉතින් ඒ නිසා යෝගාවචරයට අවශ්‍ය වෙන්නේ මෙතෙන් එනකොට මේ පුද්ගලයා සෑහෙන කැපකිරීමක් කරලා කාලයක් සිල් දකලා සානාදී කටයුතු කරලා මේ කියන විදිහට සතිය, වීරිය, ශ්‍රද්ධාව වගේ දේවල් යොදවලා යොදවලා යොදවලා තියෙයි. නමුත් මේක නැවත නැවත නොවර්ජිනා ක්‍රමයට යන්න නම් Taman හරියන වෙලාවෙන් නිමිත්ත ගන්න ඕනේ. මේකට කියන්නේ සමාධිස්සච නිමිත්තක් ගායෝති කියලා පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා යෝගාවචරය තමන්ගේ භාවනාවට ගරු කරන්න. වැටෙනවනම් වැටෙනයි බලා ගන්න. හරියනවනම් හරියනයි බලා ගන්න. ආන්නේම කරගෙන යන්නේ නැතුව මේ වෙලාවේදී අනිච්චන් දුක්ඛං අනාත්තං කියලා හරි කල්පනා කරන්න පටන් ගන්නවා කියලා හිතමු. එහෙම නැත්නම් මට මේ සතිය නැති වුණාදෝ අරමුණ නැති වුණාදෝ කියලා කල්පනා කරුවොත් අපේ සතර සතිපට්ඨානෙන් ගෝචරයෙන් හිත වැටෙනවා. ඊට වැටුණාට පස්සේ නම් මේ කියන සෙනෙහසක් ප්‍රේමයක් මොනවාක්වත් නැහැ ගෙලින්ම නිවාස පැත්තට වැටෙනවා. දැන් අපි ඉන්නේ සස් ධර්ම පෙළක ගැම්ම ගන්න හැටි ඉගෙන ගනිමි. බොහෝම සූක්ෂම එකලසක ඉන්නේ. යම් වෙලාවක මේ වෙනස් වෙච්ච ගමන් ආයි හිතේ නෑ කිසිසේත්ම මේ එකලස් උනායි කියලා ලැජ්ජාවක් අනිත් පැත්තට ගිහිල්ලා දෙලිම විපස්සනාවෙන් හැලිලා ජීවන ධර්ම පවා එන්න පුළුවන්. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ ගෝචර සම්පජඤ්ඤය කියලා අදහස් කරන්නේ ගත්ත අරමුණ, ගත්ත ගෝචරය ලක්ෂ කෝටි වාරයක් නැවත නැවත නැවත නැවත ඉඳ දෙන එකයි. නිසා සක්මන් කරනකොට වමෙන් දකුණට දකුණින් වමට වමෙන් දකුණට දකුණින් වමට කියලා ඒ එක දිගට පවතන. ආස්වාද ප්‍රසආසයේදී ඇතුල් වෙනවා පිට වෙනවා. අපි යම් විදිහකට කනකොට යනකොට එනකොට බොනකොට අහු වෙනවා නම් අරමුණ මේ විදිහේ ගෝචරයක් ගන්න බෑ. මේ වගේ සත්‍යයක් ගන්න බෑ. නමුත් ඒ වෙලාවේදී නීවරණ නොවෙන්න. අපේ හිතට කෙලෙස් නැද්දනවා ගන්න අපි මෙනෙහි කිරීමක් කරනවා. නමුත් ඒකාකාරී වැඩකදී තමයි මේ සම්ප්‍රඥය පහළ වෙන්නේ. යම් වෙලාවක අපේ හිත වැටුනොත් ඒ නීවරණ මතුනොත් උද්දුම ලැජ්ජාවක් ඇති වෙනවා උඹමයි කාලකන්‍යා උඹමයි පෞකාරයා උඹමයි වට්ටගත්තේ කියලා හොඳට තේරෙන්න පටන් ගන්නවා සර්වඥාන්සේ සකුණුග්ගී සූත්‍රය සඳහන් කරනවා එක දවසක කුරුළුවෙක් ඇවිල්ලා කටකුරුල්ලෙක් ගහගෙන ගිහිල්ලා කියනවා ඒ කටකුරුල්ල කියනවලු අයියෝ මට තාත්තා කියපු තැන හිටියනම් මං අහුවෙන්නේ නැහැ මම්මයි කාලකන්‍යා මමයි පෞකාරය. මගේම මොඩකම නිසා මේ මිනිහට මට යුද්ධ කළා දිනා ගන්න බැරි නෝ නැත්නම් මම මෙයාට යුද්ධ කළා දිනන්න දෙන්නේ නැහැ කියලා අර ගොදුරට අහුවෙලා පහුරවල ඉඳගෙන කෑ ගන්නවා. ඒකට පියාකෝසකලුත්තෝ කවුද යකෝ මයත් එක යුද්ධ කළා දිනා. ඔබට මොකක්ද තියෙන ගෝචර භූමිය? අනුකේනෝ නෑ නෑ මගේම දෝෂේ. මම කාලකන්නේ මම බෞකාරයා. මම මේ මගේ තන බන්න පුනිසයි මෙයා මේ යුද්ධෙන් දිනුවේ කියලා ආයෙනම් ඔන්න මම නිදහස් කරනවා කියලා. අර මේ පියා කුස්ස කැටකුරුලා නිදහස් කරාලු. නිදහස් කරපුවා කැටකුරුලා ගිහිල්ලා අලුත ආපු සමන්ද ගෝචර භූමියේ අලුත බින්නඟුන් ආපු කුඹරක ඒ කැට අතර ආයතනයක් පණුවන් අවුලමින් ජීවත් වෙනවා. ජීවත් වෙනකොට මිනිහට අපු සන්තෝෂ කිව්වල ඕනේ කුරුළුගේ දැන් වරෙන් බලන්නේ. මම තේන්නම් වැඩේ කියනකොට කුරුළුගයක් බලන්දලා ආමත්ම වේගයෙන් එල්ලට හිිය වගේ එනකොටම කැටකුරුලා පස්සට කැටකුරුලා ඉඳගත්තා. පිංගගත්ත ගමන් අර ආපු යාකුසා අර පස් කැටේ පපුව වැදිලා දැල්ලා ගියා. ඒක තමයි අපේ හිතේ මේ වෙලාවේදී අර කැටකුරුල්ල වගේ ගෝචර භූමියෙන් පොඩ්ඩක් හරි පැනනොත් අපි සම්පූර්ණ කුරුළු ගාට අහු වෙනවා ආයි දක්ෙන්නේ අපිට කනගාටු වෙන්න වෙනවා මෙච්චර ලස්සන සතිය වීරිය සමාජයේ එකලස් වෙලා යම් චිත්තක්ෂණයක හෝ සම්පජඤ්ඤ මට්ටමට යන්න පුළුවන් තරම් තිබුණ හිත සම්පූර්ණ පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් හය නිවර්ණවට ගියාම අර බය ලැජ්ජා දෙක පවස බය ලැජ්ජාව නැත්නම් සුඛ කර්ම ඒව ධර්ම වෙනකට වඩා පුදුම විදිහට පණ ගහන්න පටන් ගන්නවා සමහරුන්ට මේ නිසාම අමතර බයෙන් පටන් ගන්නවා කුංචි වැරද්දකට සමාව නොදෙන ඒ වගේම භාවනා නොකරන අය ළඟට ඉන්නවත් මට බෑ කියලා අමුතු දේවල් එන්න පටන් ගන්න එක ඇත්ත කාරණාව එන්න මේ වෙලාවේ කල්යාණ මිත්‍යාසය ලැබිලා හොඳට කියලා දෙන්න ඕනේ මේ ධර්ම පෙළ ගැහිලා එනකොට ඒක අපිට අයිති දෙයක් නෙවෙයි ඒක ධර්ම නියාමයක් වැඩ කරන්නේ. නමුත් අපිට යුතුයකමක් තියෙනවා ඒකට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න. පසුබිම සකස් කරලා දුන්නොත් මේ සම්පජාන්නේ පහළ වෙනවා. ඒ පහළ වුණොත් අන්න සතිපට්ඨානය තුළින් ඔන්න විපස්සනා වැඩෙන පටන් ගන්නවා. ඒක නිසා අපිට කරන්න තියෙන ආවේන චිත්තක්ෂණ තියෙනවනේ හිතත් ඒ වෙලාවේදීම ඒකම කරන එක. ආන්නේම කර කර ඉන්නකොට ඒ සම්පජාන්‍යයට හිත ගියා නම් ඒ සම්පජාඤ්ඤයට යන වේලාවෙදීම මෙන්න මේ මේ ලක්ෂණ වගේක් වෙනවා. ඒ මොකද සම්පජාඤ්ඤයට යන්නේ ඉස්සර වෙලා සතිය දිනු කවණු කිරීමකට මෙනෙහි කිරීමක් කරන්න වෙනවා. නමුත් සම්පජාඤ්ඤේ පහළ වෙච්ච චිත්තක්ෂණය නම් මෙනෙහි කරගන්න බැරුව යනවා. නමුත් හිතේ අර භාවනා කරලා මෙනෙහි කරලා ලබන තියෙන ආනිසංස සේරම ලැබෙනවා. ඒක නිසා මෙන්න මේ සංදිස්ථානේ ඉස්හානත්ව වැඩගත් මේ සංදිස්ථාන ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක පිළිබඳව අපේ තියෙන මේ දක්ෂකම නැත්නම් මේදී අපි ස්පාසුව හැසිරෙන තියෙන අපේ තියෙන හුරුහුටිකම එනකොට මේක තමයි ධර්මයේ මජ්ජේ කල්යාණික. ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරිෝසాన කල්යාණම් මේ කේවල පරිපූර්ණ සාර්ථකම් සබ්යංජනං කියලා හරුවත් තමයි දේශනා කරන්නේ. ඒ මොකද මෙතෙන්ද එනකම් මේ කියන ගැම්ම, මේ කියන ජවයේ, මේ කියන මේ කරන්ට් එක වැදිනා වගේ ගතිය එන තෙක්ම අපිට මේ ධර්මයේ තියෙන සුවක්ඛාත ගතිය ධර්මයේ විසින් ධර්මය කියාමාන ගතියක් තියෙනවා. අපිට පේන්නේ සාක්කාතයි කියලා පාලි දන්නකම. නැත්නම් පාලි වල තියෙන ව්‍යාකරණ දන්නකම. නැත්නම් අපිට පන්තික තියාගෙන කවුරු හරි මේ උගන්වන දර්ශනය කියලා. ඌව තේරම මේ ධර්මයේ විසින් ධර්මය ප්‍රකාශ කරන මට්ටමට අඩුම කැඩුම මිස ධර්ම ප්‍රකාශ කිරීම නෙවෙයි. ධර්මය කියන්නේ ධර්මතාවයක් අපි ඒකට අවශ්‍ය සුදුසුකම් පහසුකම් සලසා දීවාම ධර්ම විශ්ෙන් ධර්ම ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. ඒ ස්වකහාත ධර්මයේ ආදී කල්යාණය, මධ්‍යේ කල්යාණය, පරියෝසන කල්යාණය. එතකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මෙන්න මෙතෙන්දී ක්‍රියාත්මක වෙන ශ්‍රද්ධාව. ඒ මල් පුදනකොට තියෙන ශ්‍රද්ධාවක්, දාන දෙනකොට තියෙන ශ්‍රද්ධාව වගේ එකක් මෙතන හරියන්නේ නැහැ. ඊට වැඩිය සම්පූර්ණ කාය ජීවිත නිරපේක්ෂව දැන් මම ඉන්නේ කයක් නැතුව ආනාපානෙත් නැතුව ඇතුළේ පිටවීමක් නැතුව මේ සේරම නැති වුණා නම් මොකද්දෝ සද්ධාාවක් තියෙනවා කුලං වදින්න නැත්නම්ක පහනක් වෙන පහනක පහන් දැල්ල වගේ කණ්ඩෝ පාත්තන්න පුළුවන් මේ සද්ධාව තුළින් ප්‍රකාශ කරන ධර්මය අපි සංසාරෙට කල් කවදාකවත් අත්දැකලා නැහැ අත්දැකනනම් අපව යන්නේ නැහැ ඒක මෙතනදී කියන්නේ මේ ධර්මයේ තියෙන ස්වකහාත ගතිය ඒක අල්පෙන් කවුරුවක්වත් කියලා දෙන්න අට කතාචාරින් වහන්සේලාව වෙන කවුරුවක්වත් ඕනේ කරන්නේ. ඉබේම එන්න පටන් අර ගන්නවා. මෙන්න මේක තමයි ওই බුදුහාඳුරෝ කියන මේ බැස ගන්නාතුළු සද්ධා කියන්නේ ඕකයි. වීරියේ ආරම්භ ධාතු නෙමෙයි මේක නික්කම ධාතුව. මේ ඉතින් සද්ධාවෙන් මේ සතියෙන් නික්මීමක් ලබාගෙන සම්පසඤ්ඤයට හිමීට හේතු වෙන වෙලාව. ඒ නික්කම ධාතුවට යන වීර්යය මදහත් තැනට එනවා. සතියක් සාමාන්‍ය වැටි වැටි යන සතිය නෙවෙයි අඛණ්ඩ සතිය දෙන්න පටන් ගන්නවා. සමාධියක් චිත්ත ඒකාග්‍රතාවයක් කණික චිත්ත ඒකාග්‍රතාවයට එන්න පටන් ගන්නවා. කණමත්තක් චිත්තික සමාධියකට එන්න පටන් ගන්නවා. ශීඝ්‍රයෙන් වෙනස් වෙන පදනමක උනත් සමබරතාවය පවත්වාගෙන ඉන්න බැට වෙන බරල එකක් උඩ සමබර කරනවා වගේ. එහෙම නැත්නම් ඒ සර්කස් කරන පෙන්නන මිනිස්සු. අර විවිධාකාර සර්කස් කරනවා වගේ නිසා කොහොමද සම්බරතාවය රැකගන්නේ? ආන්නේ වගේ සමාජයක් එන්න බලන වේගෙන් අරමුණු වෙනස් වෙනවා. කොච්චර වෙනස් වුණත් හරියටම අර ගලි මුංගට ගලවම් කරලා දාපුවාම පරිය කවදාකවත් ගලි කැටයකට ගන්නෑ. පරිය ගන්නේ හරියටම මුංගටටම තමයි. ආන්නේ වගේ තමයි කොච්චර වේදනාවක්ද හිතිලි දුනත් හරියට අරමුණටම යන විදිහේ සමාජයක් වෙනවා. එතකොට තමයි ඒ ප්‍රඥාව පහළ වෙන සම්පජන්‍ය පහළ වෙන අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ මේක මේ බුදුහාඳුරාගේ දෙයක්වත් මට අයිති දෙයක්වත් මේ පැවිදි වුණා නැති වුණායි කියලා දෙයක්වත් මොන්නම්ම දෙයකටවත් අයිති දෙයක් නෙවෙයි ඒක ධර්මතාවය. ඒක ඒක විසින් ප්‍රකාශ කරනවා ඒකට තමයි අපි කියන්නේ සුවක්කාත ගතිය. සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ මේක තමන්ගෙන ආය අතරම මේ දැන් තියෙනවා. ඊගා චිත්තක්ෂණ වෙන එක දැන් බලනවා නෙවෙයි. ඒ චිත්තක්ෂණ වෙන එක ඒ චිත්තක්ෂණයමයි තියෙන්නේ. කල්ලාතෝ සැලසුම් කරනවත් නැහැ. ඒ වගේම දැකපේදී ඊගාචිත්තක් වෙනදී බලන්නත් බෑ. හරියට මේ අකුණු විදුලි ගහන වෙලාවක හරියට මහත දිහා බලන හිටියොත් ඔන්න විදුලි ශාකේ පෙනේ. ඒක වේදෙන දකුණු සිට වමටද වම සිට දකුණු. ඒක චිත්තක්ෂණයට කලින් විදුලි තාපේ විදුලි ශාකේ මොන්නම ලකුණක් තාපේ නැහැ. ඒ වගේම ශාකේ ගියාට පස්සේ ආසේ මොනම ලකුණක්වත් නැහැ. අන්න ඒ වගේ තමයි පිම්බීම හැකීම හෝ ආනාපානය හෝ වම දකුණ හෝ ඒ අරමුණ එනවාත් හා සමගම ඒකට ඉතින් කලින් ගත්ත චිත්තක්ෂණේ ගැම්මට වහාම අරමුණට හිත සතිය වේදෝන ශක්තිය ආව ඒ අරමුණ උණු උණු වීම. පත්‍ත්‍යච් වෙලා යකට තලා ගන්නවා වගේ තලා ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ ශක්තිය මම නෙවෙයි. ඒ ශක්තිය මගේත් නෙවෙයි. ඒක ශක්තියක්. ඒ ශක්තියට එන්න නම් කලින්ම වරද්ද වරද්ද සතිපට්ඨානේ කරන්නේ. සතියේ වැටක් වරද කරන්න ඕනේ. වීර්ය වරද්ද වරද්ද කරනකොට ආපු වෙලාවට නම් කියන්න පුළුවන් දැන් නම් ආවයි කිය. ආ මේ විදිහට ඒ සාන්දෘෂ්ටික ගතිය. ඒ ජීවත් වෙන්න පුළුවන්. ඒක ඒ තුල තමයි ජීවත් වෙන්න පුළුවන්. මමය නෙවෙයි නමුත් රැක ගන්න දැනගන්න පුළුවන් විදිහට ගත්තෙට ඒ පුදුම සාන්දෘෂ්ටික ගතියක් එන්න පටන් ගන්නවා. මොහොතකට කලින් මුත් බෑ මොහොතකට පස්සෙත් බෑ සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ අකාලික කියන්නේ තෝකම තමයි දැන් දානියක් දීපම අපි කියන්නේ మతు භවයේ විහාකා වාගේ එහෙම නැත්නම් ඛේමා වාගේ උප්පලවන්නා වාගේ අසන්දිමිත් වාගේ ලස්සන රූපයක් ලැබේවා නැත්නම් බිම්බිසාර රජුරෝ වාගේ අනාථ බින්දුතර විශාල දුරදිග ගමනක් නෙදී ඒ නිසා අපි මේ දාන දෙනවා කියලා කියන උගා කල් කියලා ප්‍රතිඵල ලබා දෙන බිස්නස් එකට සල්ලි දානවා වගේ වැඩක්. ඒ නිසා ඒක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නම් අතයි එහෙම කියලා නෑ බුදුරජාණන් කියලා තියෙනවා මේ ආත්මේ ජීව ගන්න පුළුවන් යමක් තියෙනයි කියලා. තවත් අපි හිතන්නේ මේ ආත්මේ මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ ඊගාව ආත්මේ හොඳට පුලි වෙලා හම්බ වෙයි කියලා හිතනවා. ඒ වගේ කාලාන්තරයක් වෙනවා දාන කතාවේ. සීල කතාවටත් ඔය විදිහට ටිකක් අඩු කාලාන්තරයක් වෙනවා. සීල දැකලා මෙච්චර කල් ගියාට පස්සේ තමයි සීලේ ආනිසංස ලැබෙන්නේ. නමුත් සමාධියට කියලා මේ ක්ෂණික සමාධියට ගියාම නම් කරනකොටම ප්‍රතිඵල වෙනවා. වෙන විදිහකට කියනවා නම් මේ ධර්මතා පෙළ ගැහෙනකොටම අය කරවන්නේ හෝ විඳින්නේ අතර කාලයක් නෑ ඒ චිත්තක්ෂණයේදීම ඒ අකාලිකව පේන්න පටන් ගන්නවා මේක මේකත් වැඩි තාමත්ම සජීවී වෙනවා ඔය සම්පජන්‍ය ධර්ම ක්‍රියාත්මක වෙන තා දිග්ගතෝම අකාලිකයි අකාලිකයි කියල කියන්නේ ප්‍රශ්න පත්‍රයේ උත්තර කියන ප්‍රතිපලනකම් ඉන්න ඕනේ ලියනකොටම දන්නවා පාද කෙල්ල කියලා ඒ මොකද ඒ තරම් යට තියෙන සතියක් වීර්යයක් සමාධියත් පුදුම එකලසක් කරන් දෙනවා. හරියට මේ මේ බිමට ගහලා තියෙන ලෑලි වල හේතුව වැඩිලා වගේ. ඉතින් ඒක තුල මොන වැඩ කරන ගියත් අනිලාල වගේ පේන. ඒකට සම්පජඤ්ඤය දිගට යනකම් ඒ අකාලිකත්වය හොඳට පේන්න පටන් ගන්නවා. ඒක කියලා දෙන්නත් බෑ. අනිත් සංදෝකම් කියලා මෙහෙය කරන්නත් බෑ. මෙහෙය කරන්නවත් බෑ ඒක නිසා මම දැන් මේ ආනාපානෙත් වෙනවා රූප ශබ්ද සංදෝකම් මම දැන් මොකද්ද මෙනෙහි කරන්නේ මම රූප මෙනෙහි කරනවාද ආනාපානෙ මෙනෙහි කරනවාද ශබ්ද වෙන එක මොන්නම දෙයක්වත් එහෙම කල්පනා කර හිටියොත් ඒක භාවනාව නෙවෙයි. ඒක සතිපට්ඨාන නෙවෙයි. ඒක කවදාකවත් සම්පජාඤ්ඤයකට යොමු වෙන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලම හිතලා තියෙන්න ඕනේ වැටිලා, වැරදිලා, තේරුම් අරගෙන මට දැන් තියෙන්නේ මේක මම ගත්ත රූප ධර්මයේ හැකි තාක් දුරට අන්තිම සිවුම් වෙනකම් බලන්නේ මේකයි කියන්නේ. ඒ මැත්තේ මරණ එකයි කියන්නේ. මං ගහගෙන යන මිනිහා පිටුරු ගහක් දෙල්ලනවා වගේ තමන් ගත් අරමුණේම එල්ලෙන එකයි කියන්නේ. එල් වෙනකොට එල් වෙනකොට මේ ගැම්ම එනකොට ඒ අරමුණ මතම එයත් ආ වූ මේ සංකති ස්වභාවය, ගලායන ස්වභාවය එයි. ඒක ඉල්ලන්න යන්න බෑ. අපිට කරන්න පුළුවන් ඒකට සමීප වෙන එකයි. යම් වෙලාවක අරමුණ හිතයි එකතු වෙච්ච ගමන්, සංපජානය ලැබිච්ච ගමන් මේ අකාලික ස්වරූපේ පේනවා. කල් නොඒවා ප්‍රතිඵල දෙන ගැත්තේ පේනවා. සාන්දිටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ කණෙන් ඇදලා පෙන්වන්න පුළුවන් ඕන්න කෙරුවොත් හරියනවා කියලා. ඒ තරමටම ඒක හරියට මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වගේ. හරියට ඒක වැඩ කරන්න ගත්තාම බොත්තම තද කරන පමා විතරයි ඒක කිසිසේත්ම පටලැවෙන්න දෙයක් නැහැ. ඒ තරමටම ඒ පස්තික භාවයව බලව කියලා කියන්නේ. නැත්තම් කොහොමද ගුරුවරු මෙච්චර මේ කාම ලෝකේ ගත කරන හීනකින්වත් මේ ජීවිත නිවන් දකින්න හිතන්නේ නැති පිරිසකට මේ ධර්ම අනුගමනයේ සද්ධාව මාර්ගයෙන්, වීර්ය මාර්ගයෙන්, සතිය මාර්ගයෙන් කියලා දෙන්නේ. කියලා දෙන්නේ Tamanට ලැබිච්ච අත්දැකීම නිසා ඒ අත්දැකීම හදා බෙදා ගන්නකොට අනික් අයටත් එක බෝ වෙන දෙයක් වගේ උත්සාහ කරන්න හිතෙනවා. උත්සාහ කරපු තරමට ඒහි පස්සිකයි. කොච්චර ඒහි පස්සික වෙනවද කියලා හිතනවා නම් මේ සම්පජඤ්ඤය ටිකක් කරගෙන යනකොට අනේ මේ ධර්මයේ අම්මට කියලා දෙන්නේ නැත්තම් තාත්තට කියලා දෙන්නේ නැත්තම් අනේ අපිට ගුරුවරුන්ට මේක දෙන්නේ නැත්තම් අනේ මේ අත්ත මෙච්චර පින් කෙරුවට කවදාකවත් මෙහෙම දෙයක් ඉස්පස්ස කෙරුවද කියලා සමහරලාට ඕනකට වැඩි පඬිලකමුත් මතුවේ. ඒක නම් ඉතින් පැහැදිලිව වලකපා ගැනීම. නමුත් ඒක වලක්වන්න බෑ. මොකද බුදුජානක දේශනා කළා තියෙනවා අපිට යම්කිසි වගේ ප්‍රඥාවක් පහළ වුණොත් ඒක වහන්න බෑ කියලා. ඒ යන්න ගමනක් හිතුනොත් වහන්න බෑ කියලා. ඒ වගේම තමයි හොඳ රසමස උලක් හම්බුනොත් කොහොමද හරි හදා බෙදාන කණ්ඩ හිතනවා. අන්නේම ගැටියක් තියෙනවා. නමුත් ඒක දැනගන්න ඕනේ මේ එහිපත්තික ස්වરૂපය මේ හරුවචනන්ගේ අවුරුදු 2500 නැත්නම් 2600කට ඉස්සලා අත්දකපු දෙය නෙමෙයි. උන්වහන්සේ දාගුවා මගේ ධර්මයේ එහිපස්සිකයි කියලා. සත්‍ය පිහිටවන්නේ නැතුව මොන එහිපස්සිකකම. කවදාකවත් හිණේකවත් හිතන්න එපා. මේ සත්‍ය අකණ්ඩ භාවයෙන් මත වෙන මේ සාන්දෘෂ්ටික ගතිය, මේ සම්පදඤ්ඤ ගතිය නැත්තම් මොන එහිපස්සිකමද? මොකක් ගෙනල්ලා පෙන්වන්නද අපි? ඒ නිසා ගුරුන් බුදුන්සේ දේශනා කළා කියනවා කාට හරි අවශ්‍ය නම් දැනගන්න මේ සරුවත් සාසනේ ආයිරානික සාසනේ දැනෙන්නේ කොහොමද කියලා හරියන්නේ කොහොමද කියලා සතිපට්ඨනේ පිළිතනවා නම් හරියනවා නැත්නම් සාසනේ දැනෙනවා. මොන සංවිධානයකින්වත් කරන්නේ gadol වැඩ. ඒක බුල්ඩෝසර් වලට යටයි. මේක යට කරන්න බෑ. මේක මේන සීලය, මේන සමාධිය, මේන ප්‍රත්‍යාව මොනම දෙයකටවත් යට කරන්න බෑ. මොනම හතුරකටත් යට කරන්න බෑ. ඒ නිසා මේ කියන ඒහිපස්සික භාවයේ ඉස්සල්ලාම අපේම තියෙන මෝඩකමට අපි පෙන්ලා දෙන්න ඕනේ මේ ධර්ම පෙළ ගැහුනම සම්පදන්නේ වෙනවා. ඒ වගේම තමයි ඕපනයිකයි. ඒක මහ පුදුමාකාර වචනයක් නේ ඕපනයිකයි කියලා කියන්නේ උපනයනය කරන තුලී හොඳ ශ්‍රද්ධාවක් ආවා නම් ඒක ඉතින් කවුරුවක්වත් පාරක කරන දෙයක් නෑ ඒක ඒකාන්තයෙන්ම හොඳ වීර්යයකට හේතු වෙනවා. හේතුත් වෙනවා හේතුත් වෙනවා. ඒ වගේම හොඳ වීර්යයක් සද්ධාවල් දෙක ආවනම් ඒ පුද්ගලයා ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා දැන් ආනාපානය කරන්න කිව්වොත් ඒ පුද්ගලයාට සතිය අනිවාර්යයෙන්ම ඇති වෙනවා. වීර්යයි සතියයි සද්ධාවයි වීර්යයි ආවනම් ඒ දෙක තමයි සතිය ඇති කරන්න අවශ්‍ය වෙන හේතු. ඒ දෙක හැදුනා නම් ඒ දෙක කියලා හේතු වෙන්නේ සතියම තමයි. මේ සද්ධාව විරිය සතිය ආවනම් සමාධිය. සමාධිය තාවනම් සම්පජානයි. නිසා මේවා එකින් එකට එකින් එකට උපනයනය කරන ගතියක් තියෙනවා. ඒ උපනායන ගතිය අපිට පේනවා අපි වෙනදට වැඩිය බණ අහනකොට හොඳට ගැඹුරු තේරෙන ගතියකුත් තියෙනවා. වෙනදට වඩා හොඳ කල්යාණ මිත්‍ර ළඟට එන ගතියකුත් තියෙනවා. අපිට මුළු දවස පුරාම සතිය පිළිටන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ඒ පිළිටන පිළිටන සතියමදී සම්පජන්‍ය එනකොට සාමාන්‍ය මේ අනිත්‍යං දුක්ඛං අනත්තං කියලා නොකියුව මේ කරන විකාර වැඩ මේ සුඛෝපභෝගී වැඩ නිකම් මේ සෝබන නිකම්ම හැලෙන ගතියකට එනවා. සාමාන්‍ය මූලික අවශ්‍යතාවන් වලටපත් වෙනවා. මේක තමයි ඕපන් අයිනේ කියන්නේ. මම මේකට කියන්නේ මගේ වචනේ බුදුහාමරණ තියෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණය. මොකද මං වගේ පුරුෂයෙක් මොනම මොකාටවත් দমনය කරන්න බෑ. මේ මේ මේ දෙක භාවනා කරලා මෙතෙන් ආවට පස්සේ බුදුම තාලෙට බුදුහාමර කෙරේ ගෞරවයක් ධර්මයේ කෙරේ ගෞරවයක් මේක මෙතෙක් ගෙනාවු මේ සංගරත්නයේ කෙරේ ගෞරවය එනකොට මට හිතා ගන්න බැරි වුණා කොයි විදිහකට කැප වෙලා මේකට මම වන්දි ගෙවන්නෝ ඒකෝට මට කියනවා අඟුලිමාල দমনය කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මගේ මේ වෙච්ච වෙනස. ධර්මයේ දිහාට බුදුන් දිහා දැකලාද අපි මේ කල්ලතෝනේ බුදුහාමුදුරු ඉන්දියාවේ. අපි ලංකාවේ. දරාවන මේව කල්ලතෝනේ. ඒ මේකේ දැන් අපිට වෙන්නේ අපේ මාම බාප්පා දැක්කට වැඩි වෙලෙදී දැන් බුදුහාමුදුරු කියනකොට බුදුම ශ්‍රද්ධාවක් එන්නේ. ඒ මොකකින්වත් නෙවෙයි. ඒක කවදාකවත් මේ සමාධි පිළිවෙලකට කියලා බුදුන් පිළිමෙන්දලා කියන දක්ෂකමට නෙවෙයි. ඒ කියන්නේ පැහැදිලිව මේ සතිය මෝරපු වෙලාවට තමයි. ඒක නිසා ඕපන එක ගතිය බය වෙන්න දෙයක් නෑ. මම අහනකොට මම දැන් සාමාන්‍යයෙන් කියන්නේ මම දැන් ඉන්නේ කනේ බෙල්ට් එකක් උඩ බෙල්ට් එක ගෙනියයි. මට දැන් මොනවක් කරන්න දෙයක් නෑ. මොකද ඒ තරම්ම විශ්වාසයි වැටෙනවා නම් ආයෙසරයක් අර මුස්ලිම් මේ මේ හින්දු මිනිස්සු නාලේ අලු ගන්නවා කා ගන්නවා වගේ සද්ධාවතයි විඳියටයි සත්‍යයටයි වන්දනා කරලා පොඩ්ඩක් ආගත්තාම ඒක ටික කරලා දෙන්න. ඒ නිසා මම කියන්නේ රම්බජඤ්ඤය එච්චරම කොටගතිය උත්පත් කියලා. ඉගෙන ගතිය උත්පත් නැහැ. ඉගෙන ගතිය යුත්තේ ඒ සම්පජඤ්ඤය ඇති කරන මූලික ධර්ම ටිකට පමණයි. ඒ ධර්ම ටික ආවනම් ඒක උපනයන උපනයනය කරන ගතියක් තියෙනවා. අනිවාර්යයෙන් මේට වැඩි හොඳ දැනට අපි ගිහිල්ලා අතාරිනවා. ඒක මම හිතන්නේ මේ පිළිස හොඳටම දන්න කාරණාවක්. මේවා හිතන්න එපා මේ අපි තකමලා ගත්ත අපි හිතලා ගත්ත සමීකරණ වල වැඩ වෙනවා කියලා. අපිට කරන්න තියෙන අපේ ළඟ තියෙන මේ අවශ්‍ය මූලික පංච බල පංචේන්ද්‍රිය ධර්ම හැදෙනකොට ඉබේම මේවා කෙර දෙන ගතියක් වෙනවා. ඒක ඕපනයි ගතිය බුදුජානනාදී පටන් ගත්ත දෙයක් නෙවෙයි ධර්මයේ ස්වභාවයක්. හැබැයි මේ ඕපනයි ගතිය මොනම තාලකින්වත් පණ ගහන්නේ නැහැ මේ ධර්මයේ මධ්‍යයේ කල්යාණයට එනකම්. ආදි කල්යාණෙදි මේක නැහැ. ආදි කල්යාණෙදි එක පේන්නේ නිකන් හතරක් දේවල්. වචන වලට ව්‍යාකරණ වලට කලු ලෑල්ලට සීමා වෙනවා. ඒක අවශ්‍යයි. මම මේක කොහොමද කපුංචි කියලා සලකන්නේ. නමුත් මේක වැටෙන්න පටන් ගන්න ගැම්ම එන්නේ පැහැදිලිවම මේ සති සමාධි පෙළ ගැහිලා එනකොට උපනායනය කරන ගතිය. ඕපනයිකෝ ස්වකහාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒපස්සී කෝපනයිකෝ ඊට පස්සේ තියෙන ගුණ මට දැන් මතක් වෙන්නේ නැහැ ගුණ දෙක. මොකක්ද ඊගාට තියෙන්නේ? පච්චත්තං වේදිතා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න තාක්කල් ඒක ධර්ම නෙවෙයි. පච්චත්ත වශයෙන් ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ කියලා කියන පටි අක්ක. ඇහැට ඉස්සරහ. ඇහැ ඉස්සරහම ආනාපානේ නැත්තම් ඉතින් ඒක සම්පජන්නේ නෙවෙයි. ඒක සතිය නෙවෙයි. ඒක නෙමෙයි වීදිකන, ඒක නෙවෙයි සද්ධාව කියන්නේ. සත්‍ය ආනාපාන ආනාපාන. සක්මන නම් සක්මන ප්‍රත්‍යක්ෂව ඉන්නවා. අස්පනා පිට කියලා මේක සිංහලට දාන්න. ඒක ආරමුණෙන් පිට කියලා කල්පනා කරන සෑම දෙයක්ම අපි කියනවා චින්තාමය. ඒවා කිසිසේත් ප්‍රත්‍යක්ෂයට සමාන නැහැ. ඊට වැඩි හොඳයි ප්‍රත්‍යක්ෂයේ අවුන්සයක් හොඳයි ওই චින්තාමේන ධර්ම ටොන් එකට වඩා. නමුත් අභාග්‍යයකට වගේ බර ගන්න අර ධන්න චින්තාමේම හපාපා ඉන්නවල කරක් දවල්ට කාලා රැයට වමාරවන්නවා. චුවින්ද කඩ. ඒ මම භයානක රෝගයක්. නමුත් පැහැදිලිවම කිය හැකි මේ සත්‍ය නැගිටලා සම්පජාඤ්ඤයට ගියා නම් වචින් කාමයේ දේවල් සේරම මැකිලා යන්න පටන් ගන්නවා. තේරෙනවා මේව වසවිෂ වාග්. කල්පනා කරන දේවල් නෙමෙයි කරන්න තියෙන්නේ මේ අරමුණේ හිත පවත්වන එකයි. ඒ වගේම අවදාකවත් විඤ්ඤූ සත්පුරුෂයන් විසින් කුංචි කළ සලකන්නේ අනිවාර්යයෙන්ම ගරු කරනවා. මොකද ඒ තරම මේකට ඇත්තටම සයන්ස් කියලා කියනවා කියන්නේ. ඉතින් මේ පිට තියෙන ඔය මොයි විකාරයක මොනම තාලකින්වත් මේ කියන විද්‍යාත්මක ගතියක් නැහැ. මේක තමයි නියම මේක. මේක හැබැයි සිද්ධ වෙන්නේ මම දැන් මෙතන. කවදාකවත් පොදු ජන මට්ටමකට ගන්න බෑ. කවදාකවත් පොළට ගිහිල්ලා විකුණන්නත් බෑ. පොළෙන් ගේන්නත් බෑ. ඒ වගේම Taman තුළින්ම ගන්න තියෙන්නේ අන්න එවැනි දෙයකට එන්න නම් ඒ කියන්නේ ධර්මයේ තියෙන මේ මජ්ජේ කල්යනා දෙන්නම් මේ සම්පජඤ්ඤ ගතිය උතුම තාලෙට Taman තුළ උදෙත් තියෙනවනේ දවලුත් තියෙනවනේ හවසක් තියෙනවනේ එහෙම වුණොත් ඒ අර ගතේ සිටි සුත්තේ జాగෘතේ භාතිකේ ආදී තැන්වල ඒ සක්මණේදිත් ඒවා කතා කර කර ඉන්න ගියාම ඒ කතාව කරන්න කලින් විතක්ක හැදගෙන හැටි. මේ මනුස්සයට මම දැන් මොකක් හරි කියන්න ඕන. ඒ විතක්ක පටන් ගන්නතර පස්සේ හිත මොන තරම් වේගෙන් කොන අග මුල අල්ලන්න බැරි වෙන්න වේග කරකැවෙනවා. කරකැවෙනකොට සත්‍යයක් කියා සම්පජාඤ්ඤය දැන් මොනවත් අත්දැකියක්. නිසා කල්පනා වෙන්න පටන් ගන්නවා මම මේ කතා කරනකොට කොහොමද දැන් මේ සතිය පිහිටවන්නේ. දුර බලනකොට පේන හොඳම වැඩේ තමයි එවැනි කතා වලට පුළුවන් තරම් අයින් වෙච්ච තරමට සතිය පිහිටවන්න පුළුවන්. අනේ විදිහට මේ විතක්ක වේගය දිහා බලනකොට තමයි මේ විතක්ක වේගය නම් නතර කරන්න බෑ. තරම් වේගයක්. මට මේක අඩු කරන්න ඕන. අඩු කරලා ඉවරලා එක තැනක නතර කරන්න ඕනේ. නිදි කරවන්න ඕනේ ආදි වශයෙන් මේක සරුවචනාංශයේ විතක්ක සංධාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. විතක්ක සංඛාර සංතහාන පජහන ක්‍රමය කියලා. ඒව සක්මන් කරනකොට ආයි අපි සක්මන් කරනකොට වැඩි එක හොඳ නිදර්ශනයක් මොකක් හරි එකක් හදිස්සි කඩිමුඩිය යන වෙලාවක් කියලා. ඒ යන වෙලාවක අපිට කල්පනා වුණොත් සතිය පිහිටියොත් අපිට තේරෙන පටන් අර ගන්නවා දැන් අර ආපු මේ චේතනා වේගයටයි මේ දුවන්නේ. ඒ වේගය කොච්චරද කියලා කියනනම් අපිට මොනම තරයක නැත කරන්න බෑ. නමුත් අපි දන්නවා මෙච්චර වේගය යනකොට සත්‍ය පිහිටවන්නත් බෑ. එතකොට අපිට සිද්ධ වෙනවා මෙච්චරම දුවන්නේ නැතුව අපිට සාමාන්‍ය වේගයෙන් ගිහිල්ලා මේක කරගන්න බැරිද? නොකිරුණත් අඩු ගන්න එහෙම කෙරුවා සතියට ලාභයි නේද කියලා අර අධික වේග වෙනකොට මද වේගයෙන් යන ගතියකට යන්න පුළුවන් කියලා හරුවත් තමයි සාකච්ඡා. මද වේගය යනකොට කල්පනා කරුවොත් එහෙම මේකත් වැඩි බොහොම තැම්පත් ගමනකින් යන්න බැහැ. එහෙම වේගකින් යනකොට ඒ කියන්නේ අරමුණෙන් පිට ගිය වෙලාවල් වල. හිතගෙන ඉඳලා බැරිද? ඉඳගෙන ඉඳලා බැරිද? මෙතනම රැස්පිලා බැරිද කියලා අර වේගය අනේවා හිමීට හිමීට හිමීට හිමීට අඩු වෙන්න පටන් ගන්නවා. ආ මේ විදිහට මේ දැන් දක්ලා දෙන විදිහ ආලෝකිතේ විලෝකිතේ සම්පදානකාරී හොති සම්මීජිතේ ප්‍රසාරිතේ සම්පදානකාරී හොදි වශයෙන් හැම ජීවිතේ සම්බන්ධයකටම සම්බන්ධ කරලා පෙන්නලා තියෙන්නේ වඩා වේග තැන ඉඳලා සියුම් තැන දක්වා මේ සම්පජඤ්ඤය ක්‍රියාත්මක කරන එක. මේ සම්පජඤ්ඤය ක්‍රියාත්මක කරනකොට යම් තැනක මේ ධර්මයේ තියෙන ඕපනයික ගතිය, අකාලික ගතිය වැටහෙනවා නම් ඒක හොඳතෝම් පේනවා මේ ධර්මයේ අධිකාරී ශක්තිය. මේ භාවනා කරන මට නම් ඇත්තෙම නැහැ. මට පුළුවන් කරන්නේ ඒක අඩුම කඩම සකස් කරලා දෙන වේගයට ගන්න එක විතරයි. ඒ වගේම කරුවත්තන වහන්සේකත් නැහැ. ඒක කරුවත්තන වහන්සේ ඇති කරපු දෙයක්වත් වවපු දෙයක්වත් නෙවෙයි. උන්වහන්සේ මේකට සාක්ෂාත් කරන්නේ විතරයි උනේ. ඒක හරි පුදුම හිතෙනවා ඒ සම්පජඤ්ඤ සති වගේ ධර්ම පිළිගියාට පස්සේ මේ විදිහේ දුර tempත්ව නිනිසන සිල්ලේ සම්පජඤ්ඤේ පහල කරලා බලනකොට පේනා වූ මේ නාම රූප ධර්ම වල ප්‍රවාහය වගේ දෙයක් එහෙම නැත්නම් ඊයත් ආ වූ පෙළෙන සුදු ගැති වුණ දෙයක් භාවනා නොකරන අනික් කෙනාගේ toy තාලෙටම සිද්ධ වෙනවා හැබැයි ਉਹ දකින්නේ නැහැ ඔබ ලකින්න මේ සති සම්පජඤ්ඤය කියන කණ්ණාඩිය නෑ. ඒ නිසා මේ බුද්ධිලා හිතන්නේ මේක කවුරු හරි කරපු දෙයක්. කෝහුණියමක්. එහෙම නැත්නම් විසම කාල ගුණයක්. මොකක් හරි දෙයකට හේතු කරනවා එක්ක ආත්ම සංඥා නැත්නම් අහංකාර දෙයයන්ට හේතු කරනවා. නමුත් සති සම්පජඤ්ඤය කියන එක නම් තේරෙනවා මේ කාරණා හොඳට දැක්කොත් මේ සේරටම මම වග යන්න ඕනේ මේ පිට යන මේ වේග වෙන අධික සේරම කෙලස් වල ශක්තිය. නමුත් ඒක දැකපු දවසේ පුදුමාකාර සතුටක් ඇති වෙන සත්පුරුෂයෙකුට නම්. වැරදි බව හැබෑව, වේග බව හැබෑව. නමුත් මමමයි මේකේ වග කියන්න ඕන නිසා මට පුළුවන් වෙයි මේකේ වගකීම් බාර ගන්න කියලා. ඒකෝට අර බාහිරින් එක්කනටත් මේකමයි නමුත් නොදැකීම නම් වූ අවිද්‍යාව තියෙන තාක්කල් කවදාකවත් ඔහුට ඔහුගේ සීලය පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න හම් වෙන්නේ නැහැ. සමාධිය පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න හම් වෙන්නේ නැහැ. ප්‍රඥා පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න හම් වෙන්නේ නැහැ. නමුත් අපි අර වැටි වැටි වැටි වැටි හරි සති සමාධි පිටු නිසා අපිට පේනවා දැන් අපි මොනතරම් වේගයකද මේ ඉන්නේ මේ වේගකින් ඉඳලා අපි තව තවත් තැම්පත් වෙන මේ සාන්ති වෙන තත්ත්වයට යන්න නම් ඉස්සල්ලාම අධික වේගය දැක ගන්නවා දැක්කට පස්සේ තමයි සම්පජන්‍ය ක්‍රියාත්මක වෙනකොට තමයි ඒ ලැජ්ජ බය ඇති වෙලා කිරියක පහළ වෙලා එමෙහිට එමෙහිට එමෙහිට නතර. එතකොට අපිට පුළුවන් වෙනවා අපේ තිරින්ග තද කිරීම පිළිබඳව වගකීම අපි ළඟයි තියෙන්නේ කියලා දැනගන්න. එහෙම නැත්නම් අපේ චර්යාව අපේ සදාචාරයේ අපි ළඟයි තියෙන්නේ කියලා දැනගත්තට පස්සේ තමයි ඒ පුද්ගලයාට ඇත්තටම සීලයක පිළිපදන්න පුළුවන්. ඇත්තටම තමන්ගේ ආත්මය පිළිබඳව යම් කිසි පරිචයක් ගන්න පුළුවන්. මොකද බහිද්ධායක මේක කරගන්න බැරි නැති දෙයක් නිසා නෙවෙයි. උකට දැකීමේ ඒ අත්කන්නාරි නැහැ. ඉතින් ඒකට ඒ පුද්ගලයා හිතන්නේම වැරදියටමයි මේක කවුරු හරි මට කරපු දෙයක්. නමුත් අපිට තියෙනවා එහෙම දෙයක් නෙමෙයි මේකේ කාන්තේම ඇතුලේ පහළ වෙන දේ. මේ විදිහට ලක්ෂ කියන කෝටි වාරයක් මේක බල බල ඉන්නකොට ඒකේ පරිච්ඡක් එන්න පටන් ගන්නවා. ඒ වගේම මේකේ ඇති වෙන වේගය සහ නැති වෙන වේගය දිහා බලනකොට පුදුමාකාර කවදා පටන් ගත්තද කියලා හිතා ගන්න බැරි කවදා කෙලපෙයිද කියලා හිතා ගන්න බැරි විකට යන වැඩ පිළිවෙලක් තියෙනවා. දුරට සක්මනීසිට මේක වැටෙනවා. ආනාපානෙ ගියාමත් හොඳට වැටෙනවා ප්‍රවාහයක් තියෙන මේ. ආනේ ප්‍රවාහය ඇතුළතින් බලන්නත් පුළුවන් අපිට පිටින් බලන්නත් පුළුවන්. ඒ දෙකම ඇතුළෙන් නම් මේ සති සම්බන්ධය තියෙනවා. අනික අයට ඒක දැක ගන්න බෑ. අපිට පුළුවන් අනුන්ගේ මේක වෙනවා ඇති කියලා හිතන්න මේ ශක්තියෙන් කියලා ගහලා ආවට පස්සේ. නමුත් ඒක නැති කෙනාට කවදාකවත් මේක දක්වන්න බෑ. ඒ නිසා මේ වෙලාවල් වලට අධ්‍යාත්ම බහිද්ධාවතෙන් සංසම්බන්ධ කිරීම සහ ඇතිවීම නැතිවීම දෙක අතර සංසන්දනය කිරීම අපි මේ ඉන්නත මම දැන් මෙතන කියලා ගත්ත දැනුම පච්චක්ක සිද්ධාව අනුමාන සිද්ධාවට වශයෙන් දාලා මේක සමාජ ධර්මයක් බවට ලෝක ධර්මයක් බවට පත් කිරීම ඉතිේ ශක්තියක්මයි. ඒක අපි කරන්න දෙයක් නැත්තේ නෑ ඒක කෙරෙනවා. ඒක නිසා හැම පරියක්ම හමාර කරනකොට ඉති අධ්‍යත් සංවා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති, අජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කියන එක අනිවාර්යයෙන්ම සඳහන් කරනවා. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන එක සඳහන් කරලා තියෙනවා. ඒක භාවනා කළ යුත්තක් නෙවෙයි. ඒක ඉබේ වෙන දෙයක්. ඒ තමන් එතන ගියාට පස්සේ අර හොඳ රසමසවුලක් ආවට පස්සේ කාටද දීලා බෙදාගෙන කන්න හිතනවා වාගේ අපිට හොඳට ධර්ම පැහැහිගෙන එනකොට අපේ ගුරු දෙමව්පියන් මේක දෙක්කත්තන් කියලා හිතෙන වාගේ මේ සම්පජන්‍ය ධර්ම පහළ වෙනකොට හොඳටම තේරෙනවා මේක මේ මම කියාගන්න මේ සීමාව ඇතුළත සිද්ධ වුණත් අනුන් තුල සිද්ධ වුණත් ධර්මතාවේ නම් ධර්මතාවයමයි මිනිසෙක නම් මිනිසෙකමයි. මේ මිනිසෙකේ නෑ ස්ත්‍රී පුරුෂ ගති. මිනිසෙකේ නෑ පැවිදි උපවිදි ගති. අනිසෙකේ නෑ කතෝලිකය, බෞද්ධය මොනක් අත්‍යත් නෑ. අපි මේ මනෝසීතල බැහැ ගන්න බැරි ඒ අපේ නීවර ධර්ම අයින් කරලා මේ මූල ධර්ම ටික මතු කරගන්නකම් තමයි. ඒක මතු කරගත්තට පස්සේ අපි නිකන් ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලි ඇටයක් විතරයි. අපිට කියලා විශේෂ අනන්‍යතාවයක් නැහැ. අර මහා වැලි තලාවක වැලි ඇටයක් වෙන්න පුළුවන්. මහා සමුද්‍රයේ වතුර බිඳුවක් පාටපත් වෙන්න පුළුවන්. මහා වායු සාගරේ වායු අංශයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි නඩත්තු කරන්න දෙයක් නැහැ. ඒක ඒ වායු සාගරයට යනවා. ඒක නැතුව මේ මම මම කියාගන්න එක තමයි පෘ탁 පෘ탁 කියන එක තමයි පෘ탁 යන භාවය කියන්නේ. ඒක තියෙන තාක්කල් මේ අජත්ත බයිද සංසන්දනේ තියෙනවා. සමුදේ වාය ධම්මානුපස්සී කියන සංසන්දනේ තියෙනවා. ඒක ඉබේ වෙන දෙයක්. ඒක නිසා අපි ඒක නෙවෙයි සලකා බැලිය යුත්තේ. නැත්නම් සම්පජන්යෙන් ඇති වෙන සංකීර්ණ ඒ වගේම බොහෝ වටිනා අතුලාන්ත නෙමෙයි අපිට වැදගත් වෙන්නේ මේ සම්පජන්‍ය ඇති කිරීමට එක දිගට කරගෙන යනා වූ සතිය පිහිටීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. යම් ආකාරයකට මේ සම්පජන්‍ය ධර්ම මතු වුණා නම් ඒ පුද්ගලයා සක්මන් කරනකොට පේන්නේ අච්චි සංඝාතෝ ගච්ඡන්ති කිය. ඇට සති ලක්ෂ විදිහවා. නැත්තම් මස් මල්ලක්, ලේ මල්ලක්. අවිජින්න වගේ තමයි පේන්න පටන් ගන්න. ඒක විය යුක්තක් නෙවෙයි, ඒ වෙන හැටි. ඒ නිසා මේ සම්පජඤ්ඤ පබ්බේට පස්සේ සරුවචනාංශයේ මේ පටික්කුල මනසිකාරය පිණිස ඒ මේ කයි යත්තාව කේසා ලෝමනකා දන්ත ආදි වශයෙන් එක එක කොටස් වලට මේක කඩලා පෙන්නනවා. ඒ කඩලා පෙන්නන එකට යම් යම් ලකුණු යම් යම් ආකාර ඒ විනාභිකාරස් ලකුණු හැටියට සම්පජඤ්ඤ දියුණු වේගන යනකොට පවතින අකණ්ඩ සතියමත එක එකනට පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මෙතෙන්දි මේ ආර්ථික භාවනා කළ යුතුයි මෙතෙන්ද පිළිකුල් භාවනා කළ යුතු කියන එක නෙවෙයි මේක තියෙන්නේ. ඒ විකාශනය වෙන ආකාරයට හත්පටාන් සූත්‍රයේ විදිහට සඳහන් වෙනවා. අපි දැන් මේ වෙනකොටත් අද දවසේ අතුල සෑයන කාලයක් අරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙන මේ ගාව දවසේ මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඊගාවට තියෙන මේ පටික්කුල මනසිකායට සම්බන්ධ කොටස් සම්බන්ධව විස්තර කරගෙන අපි මේ කරගෙන ගිය විකාශනයක් දැන් තමන් තමන් කරන යන භාවනාවක් තව තවත් විස්තර වශයෙන් ඉදිරිපත් කරගන්න. ඒ නිසා අපි මෙතුආකාර කරගෙන ගිය කොටස් වල මේ කරුණ නොදැනීම නිසා යම් යම් පටලැවිලි යම් යම් එකලස් නොවීම තිබුණා නම් ඒවා වැරදිච්ච දේවල් නෙවෙයි අනිවාර්යයෙන්ම ඒවා නැවතත් අපිට පෝෂණය පිණිස මුල් මුල් සතිපට්ඨාන පදවස සතිපට්ඨාන වල වාසිය පිණිස හිනවා කියන ධර්මයේ තේරුම් අරගෙන මේ වෙන ටික පුළුවන් තරම් භාවනා කරනකොට වෙන ටික ගුරුවරයෙකුත් එක කතා කරලා ඉක්මනට ඉක්මනට හදාගත්තොත් බොහෝම ඉක්මනට ඒක මුලින් තමන් පයින් යන්න පුළුවන් නැගිට ගන්න පුළුවන් ශක්තිය දෙන්න පුළුවන් කියලා මට හිතෙනවා පිළිසෙ ඒ කියන්නේ පින් ශක්තිය තියෙනවා පාරමිතා ශක්තිය තියෙනවා නමුත් තාමත් ඒ අර මේ එල්ලක් කරගතිය එහෙම නැත්නම් ඒක ඉක්මනට කරගන්න ඕන ගතිය නැගිටලා තියෙනවා මදි ඒක තව තවත් තමන් හිතා ගන්න ඕන මේකට මගේ මියසු අනුග්‍රහය තමයි මේ වැරදෙන හැටි හෝ කරනකොට මොකද වෙන්නේ කියලා නැවත නැවත සාකච්ඡා කරන්න පෙළඹෙන්න ඕනේ ඒ පුද්ගලික වැඩක් කියලා හිතන්න එපා සාසනික වැඩක් අපිට මේකේ හරි ගියානම් අපි ඒක අන්න අයටත් මේක දෙන්න අපිට ඉක්මනට කරන්න තියෙන අපේ සත්‍ය හොඳට පිළිසුදු කරගන්න ඒ අදහසින් තමයි මේ පොරොත්තු ඉදිරිපත් කළේ මේ ඉදිරිපත් කරපු මූලධර්ම කරුණු ඒ වගේම ප්‍රායෝගික කරුණු තම තමන්ගේ මූලධර්ම සම්භාරයට එකතු වේවා කරගෙන යන භාවනා අධ්‍යක්ීම් වලට මේ එකතු වීමෙන් තව තවත් ශ්‍රද්ධාව, විරිය, සති සමාධි ප්‍රඥා කියන මේ මූල ධර්ම පෙළ ගැනීමේ වහවහ සම්පජඤ්ඤය අභිඥා ඥානවත ය아가ණ්ඩ ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැලසුම්දා වේවා. මේක ඇත්තටම අපි පැයක් පැයකට විනාඩි 5ක් වගේ ආරම්භ තියෙනවා මම හිතන්නේ ඒක වැඩි කියලා තියෙනවා. එතන තාමාර විතරයි පටන් අරගන්න. 8:20 වේදනේ. එහෙමනම් පැයකට විනාඩි 15ක් විතර තියෙන ඉතින් මේ අපි මේ සාකච්ඡා කරපු එක පිළිබඳව කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අපි එක විනාඩියක් දෙකක් ගත කරමු. එහෙම නැත්නම් මේ මේ නොපෙන කාටත් මින් පැමිණීම ඒ වගේම ඥාතියින්ට මින් පැමිණීමේ චාරිත්‍රය සමාප්ත කරලා ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිವಾರේ සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. නෑ ඒකදී හොඳට කියන්න පුළුවන් මේ ළඟදී කවදෝ කමටහන් සුද්ධනකට පැහැදිලිව කිව්වා වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කරනකොට ඇත්තටම දකුණ තියෙනකොට වම මෙනෙහි කරලා තියෙනවා. වම තියෙනකොට දකුණ මෙනෙහි කරලා තියෙයි. ඒ තරමටම මේ අන්දමන්ද වෙනවා. ඒ වම තියෙනකොට වමම මෙනෙහි කරන වමමයි මේ යන්නේ කියලා දැනගන්න පුළුවන් මේ සාක්ෂියක් අපට එනවා. කොච්චරද කියනවනම් වම නෙවෙයි කියලා කියනවනම් ඒකත් වෙනල වෙනවා ඉතින්. දැන් මේ මම වම කිව්වල දකුණ කියන්නේ දකුණ කිව්වට වම කියන්නේ කියලා ඒ දේ පෙන්වන ගතියක් හිතේ තියෙනවා. ඊට වැඩි ඒක සංකීර්ණ පෙන්විල්ල. හොඳ දේ තමයි වම තියෙනකොට වමයි දකුණ නෙවෙයි කියන ලක්ෂණක් වෙනවා. දකුණ තියෙනකොට ඒ දකුණ පොළවේ හැපෙන හැටි. ඒත් තියෙනවා මේ දකුණ පැත්තේ මේ සංඥා වෙන්නේ වම් පැත්තේ නෙවෙයි. ඒක සමානට පතුලෙන් එනවා සමානට වලලු කරෙන් සමානට දණියෙන් නැත්නම් උකුලෙන් හරි කොහෙන් හරි ඒ දකුණ ක්‍රියාත්මක වෙනකොට සංඥාවක් ඒ කියන්නේ මේ හිත වැඩ කරන්නේ නිතරම ෆීඩ්බැක් එකක් එක්ක තමයි. ස්වයං සෛල වැඩ කරන්නේ මේක. අපි දැන් මේක අල්ලන්න ඒ චේතනා කරන මේ ලේසු අල්ලන්නේ කියන්නේ අල්ලපු බව දැනගත්ත ගමන් තමයි යා චේතනාව නැතර කරන්නේ. ඒ කියන්නේ අල්ලපු බව හිත හොඳට මේක මේ මෙතන දක්වා මේ අත විහිදුවනවා. ඊට ලේසු ඇල්ලුවයි කියන යා ඒ ෆීඩ්බැක් එක එනකම්ම වැඩේ යනවා දිගට. ඒ වගේ වම නම් වම තිබ්බයි ඉවර වෙනවායි කියලා සංඥාව එනවා. දකුණ තිබ්බාම දකුණේ නෑ. ඒ වගේ මේ දෙකේ මේ කැපී පෙනෙන විදිහේ උණුසුම් සිතිල් ගත්ත හෝ ගොරෝසු සිතිල් ගත්ත නැති වෙයි. නමුත් මේ වම කියන වෙලාවේ දකුණ නෙවෙයි කියන ලකුණක් තියෙනවා. දකුණ කියන වෙලාවේ වම නෙවෙයි කියන ලකුණක් තියෙනවා. අන්න ඒ දෙය කියනවා නම් මහතෝණගේ ඔළුව පිටිපස්සට හැරිලා නැහැ. ඔළුවයි කඳයි එක පැත්තට දෙන්නේ. නැත්තම් මහතෝණගේ ඔළුව තමයි. වම කියන්නේ දකුණ කියලා. දකුණ කියන්නේ ඔය ඒකට පන්දිජනේ ඉඳන් යන්න බැරිකම කියනවා. මේ භාවනා කරන්නේ යන ඇවිදින එකක් කරන්න බැරිද? ඒක වෙනවා ඒක හිනා වෙන මේක ඇතිමයි ඒ ඕනකට වැඩිය මේක හිතන එක වෙනවා නමුත් ඒකෙන් අපිට ලකුණක් පෙන්වන්න තියෙන්නේ මේ හිත හැම චේතනාවක්ම පහළ කරපුවම මේ චේතනාව සම්පූර්ණව නැද්ද හැම වෙලාවම ආපහු බලනවා එසා අපි මෙතෙන්දී ඔය දෙන ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙන්නේ වම තියෙන වෙලාවේදී දකුණ නෙවෙයි කියන්නේ අපි මොකකින් හරි ෆීඩ්බැක් එකක් ගන්න දකුණ තියෙනකොට වම නෙවෙයි වම තියෙනකොට දකුණ නෙවෙයි ආනේ දන්නවනම් අපි දන්නවා දැන් ඉතින් අර මොලේ උණු කුණු දාලා යනවා ආස්වාද ප්‍රසාද කරනකොට මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට මට පුරුද්දට ඇතුල් වෙනවා පිට වෙනවා මෙනෙහි කරාට ඇතුල් වෙනවා පිට වෙන මෙනෙහි කරන්න වෙන්නේ ඉඳී තියෙනවා. පිට වෙලා ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරන්න වෙන්නේ ඉඳී තියෙනවා. අන්න ඒ දේ වෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපි හැයෙන ආරක්ෂාවක තියෙනවා. මොකද ඒක තවත් දැඩි තහවුරු කරගන්න ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරන වෙලාවදී අපි හිතට කියනවා මොකද්ද අත්දකින්නේ කියලා රිපෝට් කරන්න කියලා. උසාවියට කියලා කට උත්තරයක් බඳින්න ඕනේ. මොකද්ද බඳින කට උත්තර? ආන්නේදී තමයි භාවනාවක් ඉවරදා පොඩි සටහනක් කියලා ගන්න. ඒක අපි කියව වැරදිවට ගත්තයි කියලා පහුවෙන්ද ඒක දාපු ගමන් වැරදිවට ගත්තා කියලා පහුවෙන්ද කියනවා. එදා ඕම නෙවෙයි, තදවීම නෙවෙයි මෙතන තියෙන්නේ ඇලවෙන ගතියක් තියෙන්නේ, වැగిරෙන ගතියක් තියෙන කියලා අරක නිවැරදි එකට හදලා දෙනවා. ඉතින් ඒක නිසා මේ ගුරුම සාංශ කියන්නේ මේ පළවෙනි පළවෙනි වෙන වැරදි ගුරුවරට කියනවා බොරු කීමේ අකුසල කර්මයට වැටෙන්නේ නැහැ. එහෙම දස්කින් නෙවෙයි අපි මේ කරන්නේ අපේ නොදැනුවත්කම. නමුත් ඒක ලියලා දැන් අපි පොතක් අත් ගන්න කියලා අපි පළවෙනි ලියලා ඒක මුද්‍රණය කරනකොට පස්සේ ප්‍රූෆ් බලනවා. උරහට පැහැදිලිව වෙනස් වෙනවා. ඊට පස්සේ තවත් වෙනස් වෙනවා. වෙනස් කරේ වෙනස් කරමින් තමයි අන්තිමට පාඨකයා අතරපත් කරන්නේ. ඒ වගේ තමයි අපි මේක සතිය පිටේම හරියන්න ඉස්සෙල්ලා මොකද ගොඩාක් වර්ධනයි සෑම වැරද්දක්ම සාමාන්‍ය භාවනා හුරුතලයක් විතර ගන්නවා මිසක්. බොරු කියන ආසාවක් නිසා ඕ වරත් එහෙම එකක් නෙමෙයි ගන්න තියෙන්නේ. මුලදිනේ මෙන්න මේ මූලික අභ්‍යාසය කරන්නේ. ඉතින් හැමදාම එක තැන කරකේ කරකව ඉන්නවා. මට වර්ධින හැටි මෙහෙමයි කියලා කියන්න දන්නේ නැහැ. ඒකයි ඒක කියන්න තියෙන හොඳම ක්‍රමය. ඒ වර්ධිනවමයි කියලා හිතාගන්න. පුංචි කාලේ මොන්න පොඩි එකාට අසුචිත කරලා නැත්තේ. දැන් වුණොත් කොහොමද? දැන් බොහොම අශිෂ්ඨාකාරයි නොවිය යුත්තක් කියලා අපි දැන් පොඩි කාලේ කට ගන්නකොට අම්මලා කියන්නේ ඕම දැටි ඔය පුළුවන් හරි ඔය කාලේ කරගන්නේ ලොකු නම් කරන්න හම්බෙන්නේ නැහැ. අර කරාස්නියටයි අරගේ කියන එක අතගාලා දැකම මම හරිම කැමති විදිය බලන්නේ. උඩ වත්තරන් වුණත් එකයි අසුචි වුණත් එකයි ඉච්චයි තියෙන්නේ. දැන් බෑ ඒක කරන්න. ඒ නිසා අපි භාවනා පටන් ගන්නකොට දැනගන්න ඕනේ ඒක හුරුතලයක් කරගන්න. ඒ වරදී නැතුව කරන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙදීම පුළුවන් තරම් ආරම්භයේදී මේ ඇතුල් වෙනවා, මේ පිට වෙනවා, මේ වම තියෙනවා, මේ දකුණ තියෙනවා, මේ ඈත බලනවා, මේ ඉස්සරහා බලනවා. මේ හැරෙනවා, මේ කෙලින් යනවා. ආදි වශයෙන් මේ වේව අතර තියෙනවා මේ පුංචි පුංචි පුංචි එකට ආවේනික ලක්ෂණ වගේක් හිත ගන්නවා. ගන්නකර තමයි හිත එකලස අරගෙන යන්නේ. අපි දැන් මේ සක්මන් කරනකොට මේ කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් මේ කෙරෙන්නේ හිතන ඇස් දෙක වහගෙන යන්න. ඇස් දෙක වහන පියවර දෙක තුන යනකොට හිතේ තියෙනවාද ගොළු බෙල්ලගේ මේ මොනවාද ඇන්තරාස් දෙක වගේ ඉතින් දාගෙන යන්නේ දැන් පය වදීද වැටීද කියලා අමුතු සෙන්සර් එකක් වැඩ කරනවා. ඒකයි කියන්නේ ඕක්සිරුව සතිය කරනවා. ඒ වගේ හිත හැම වෙලාවෙම ෆීඩ්බැක් ගන්න. කරපු වැඩේ හරිද වැරදිද කියන්නේ දැන් මා නෝර පෙරහැර ඉවරෙච්චාම අනිවාර්යයෙන්ම බස් නායකතුමා ගිහිල්ලා report කරන්න ඕනේ ජනාධිපතිට පෙරහැර සාර්ථකව කෙරුවා. ඒ කෙරුවා තමයි ඉතින් කවුරුත් දකින්නේ 60 70ක් නේ ලක්ෂ කෝටි ගණන් දාන පෙරහැර හරියයි කියලා ඒක හරියන්නේ නැහැ. ඔප්පු කරන්න ඕනේ කියලා. මම පෙරහැර හරියට කරා. ඒක තමයි අපේ හිත හැම එකක්ම ඒ වගේ සම්පූර්ණ ඉවරන ඉෂුව එකක් ආව නම් ඒ කෙලෙස් ඉතුරු වෙනවා. මොකක් හරි report උනේ නැත්නම් ඒකට කෙලෙසක් ඉතුරු වෙනවා. ඒකේ ටැග් එකක් හිතේ හිටිනවා. ඒක මෙමරි එකට යනවා. සතියට වුණා නම් මුලමදාට අහුණා නම් ඒක හිතේ තියාගෙන දෙයක් නෑ. ඒක පර්ෆෙක්ට්. ඒක නෝ රිමාක්ස්. ඉවරයි. පාස් කරන පාස් කරන යනවා. ඉතින් අපි ගන්න ගන්න චිත්තක්ෂණේ රිමාක්ස් නැතුව යන්න වෙනවා. ඒක අත්දැකලම යන්න වෙනවා. අත්දැකේ නැත්නම් ඒක රිමාක්ස් එකක් හිතනවා. ඒක හරියටම ෂුවර් නෑ මේ මොකක්ද උනේ කියලා. ඒ වගේ කියනවා ආරම්මනානුසය කෙලෙස් කියලා. දකින්න දකින්න අරමුණෙන් කොනක් ඉතුරු වෙනවා. ඒ කොනේ ඉතුරු වෙන්නේ සතියෙන් මුලමදාට අහුනේ නැත්තම්. හැබැයි මේක මේ මේ දවස පුරාම මේ වගේ දෙයක් කරනවා කියන්නේ කොච්චර පුරුදු කරන්න ඕනද? සත්‍ය මේපා දවසම එපා. ඒ විනාඩි 5ක් එක දිගට කරන්නේ. ඒක ලොකු කොහොමක් ඕන. කරපු දවසේ නම් හරි පුදුම සතුටක් ඇති වෙනවා. මේ අපේ අම්මලා තාත්තලාවත් මේ වගේ දෙයක් හිතලවත් නැහැ. ඒ වගේ මේ බුද්ධාම බාහිර අරින්න මහා බුද්ධ සාධන මාත්‍යන්තේ කාර්යෝ ওই මහානායකලට හිතා ගන්නවත් හම්බෙන්නේ නැහැ. අන්තිමට ඒ වගේ සැතරම අමාරුයි. එනිකම් මේ සිස්ටම් ජෝන්ක තමයි වැඩේ කරන්නේ. නැතුවද අපි නිසා අපි බයින් යන වීමටම බහලිවන පයින් ඇවිදින්නවත් ගන්න. අද තමයි යන්නේ ඇවිදින්. අද තමයි ඕස්ම ගන්න කියලා ඒ මුල් ටික මල්ලාගත්තට පස්සේ අර හරි පුදුම සෑහළු මෙලෙක් පුංචි හිතකට වැටෙනවා. ඉතින් මේකට අකමැතිද මන්දයි. අපෝ යන්න කැමති නැහැ. යන්නේ එකදී නාගෝ කියලා පොඩි බබෙක් වෙන එකයි තියෙන්නේ. බිග්නස් මයින්ඩ් එක තමයි ඕනේ කරන්නේ. එතකොට ඕක එච්චර අමාරු නෑ. මොකද ඒක උඩ අමාරුවෙන් වැරදුනට කමක් නැහැ කියන හිත තියෙනවා. ඒ මෙලෙකම තියෙනවා නම් ඉතින් ඕනම කැපයි හිතක ගන්න පුළුවන් ඉතින් මම වරදින තෝ කරනවා කියලා කිව්වොත් එම පටන් ගන්නෙ මම කියලා ඉතින් හොදලා ගන්න දෙයක් නැහැ ඒක ඊට පස්සේ දැනද මම කිව්වොත් වැරද්දක් තමයි මම කියලානේ පටන් ගන්න ඉතින් වැරද්දම තමයි ඒකවත් ප්‍රශ්නයක් නෑ ඒක කොච්චර සති සම්පජඤ්ඤාවක් පහුවෙන්න පටන් ගන්නකොට අලුතෙන්ම පටන් ගන්නවා කොහොම ගෞරවයෙන් කටන් කියන ධර්ම ගෞරවය කියලා එහෙම කරන්නේ නැහැ. ඒක වම තියෙනකොට දකුණ නොවේ කියන්නේ ලකුණක් අපි හිත ගන්නවා. දකුණ තියෙනකොට වම නොවේ කියන්නේ ලකුණක් ගන්නවා. ආන්න එකෙන් ඒක තියෙනවනම් අපිට ඒක අදහස් කරන්නේ අරමුණට මුණට මුණ දාලා කියයි. මොකද කියන්නේ උත්තරයක් දුන්නයි කියලා දෙය තියෙන්නේ මැදිද? ඔව් අපි එමනම් දැන් ගාථා සජ්ජායනා කරලා පේනොපේ නැත්නම් කාටවත් පින් පමුණවලා ඥාති ජීවත් කරලා අපේ ප්‍රාර්ථනාව මුචීපත් කරගැනීමේ අද දවසේ ධර්ම දේශනාවට පස්වන සතිವಾರේ සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. අපි ඔක්කොම එකතුව ඒ යහතින් ජීවත් කිරීම කරමු. සිතාවතාච නම්මේහි සම්පසම්පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සිද්ධායත්තාවතාච නම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සම්පත්‍ති සිද්ධායත්තාවතාච නම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආඛාතක්ඛාච බුම්මත්තා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ